ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන් දවස් භාවනා වැඩ පිළිවෙලේ තුන්වෙනි දවසේ ඒ වගේම දේශනා මාලාවෙත් තුන්වෙනි ධර්ම දේශනාවට අවසාන ධර්ම දේශනාවටයි මේ අවස්ථාව සලසගෙන තියෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවතුන. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ සුඛං දුක්ඛතෝ අද්දං දුක්ඛමද්දස්සති සල්ලතෝ අදුක්ඛම සුඛං සන්තං අදක්ඛීනං අනිච්චතෝ සබ්බං සම්මදයෝ භික්ඛූපජානාති වේදනාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ තට්ඨබ්බ සූත්‍රයේ අවසානයේ දක්වන සංග්‍රහ ගාථා දෙකෙන් එකක් අද මේ මාතෘකාවසෙන් ඉදිරින් තිබ්බේ මේ ඒ සංයුත්නිකායේ සලායතන සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන මේ වේදනා සංයුත්තේමයි මේ සූත්‍ර හැම එකක්ම සගාතක සූත්‍ර වශයෙන්මුත් නම් කරලා තියෙනවා. මොකද හැම සූත්‍රයක්ම අවසානයේ ගාතාවක් තියෙනවා. නිසා ගාථා සහිත සූත්‍ර කියලා. ඉස්සර සරුවචනාංශී ගද්‍ය වශයෙන් කාරණා විස්තර කරලා පද්‍ය ස්වරූපෙන් ගාතාවකින් ඒවා සංග්‍රහ කරනවා. ඉතින් එතකොට අර කාව්‍යමය ස්වරූපේ නිසා සමහරෙකුට ඒකේ බරසාරකමක් වැටෙන ගතියක් තියෙනවා. සමහරු ගද්දින් අල්ලනවා සමහරු පද්දින් අල්ලනවා. ඉතින් මේක ඇත්තටම මේ අදහස ගත්තොත් මේ මේ ගත ගාථාවේ නැත්නම් මේ ගද්දියේ යෝ සුඛං දුක්ඛතෝ අද්දං යම් කිසි කෙනෙක් මේ ਸਰුවචනාංශයේ මේ සූත්‍ර දේශනා අහලා එහෙම නැත්නම් ਸਰුවචනාංශයේ උපදේශ අනුව එනේන දුකක් පාසා ඒ දුකේ කෙලවර දකින්න තරම් දුක් වේදනාවේ නිමාව දකින්න තරම් ඉවසන සුළු ගතියක් තියෙනවා නම් ඒක එතකොට දකින්නම් වෙන්නේ දුක සුඛ ගෙවන් වෙනකොට දුකනේ එතකොට යෝ සුඛං දුක්ඛතෝ අද්දං ඒක නාන්න පුළුවන් වෙනවා ਸਰවචනාසෙත් එක්ක එකඟ වෙන්න හැම සුඛ වේදනාවකම අවසානයේ තියෙන දුකක් ඒ කියන්නේ සුඛ වේදනා තියෙන විපරිණාම ස්වභාවය. ඒ වගේම අදුක් දුක්ඛම දක්ඛි සල්ලතෝ. එතකොට දුක්ඛ වේදනාවක් දකින්න කියනවා උලක් වගේ. දුක් වේදනාවේ උල වශයෙන් සඳහන් කරන්නේ දුකක් එනකොටම ඒකට යටිපහුව වෙන පටිඝානුසය දුක් වේදනා පිළිබඳ තියෙන නුරුස්නා ගතිය දුක් වේදනා පිළිබඳ තියෙන අමනාපේ ඒකට ඇති තරහ පටිඝානුසය ඒක දෙවෙනි උල වශයෙන් තමයි සලසූත්‍රය සඳහන් කර තින්නේ කෙසේ නමුත් හැම දුකක්ම නුපුහුණු පුහුදුන් මනස ඇති කෙනාට දුක එනවත් එකම ඒකට නුරුස්නා ගතියක් ඒකට තරහාවක් අමනාපයක් පහළ වෙනවා ඒක දකින්නේ ඒ දැක්කත් දකින්නේ අනුන්ගෙන් අප එකක් නමුත් දුකක් එන වෙලාවේ යමනාපේ පහළ වීම තමන් සංසාරෙන් ගෙන ආපු ගතියක්. ඒක ඇතුලෙන් එළියට ගලන ආශ්‍රව ධර්මයක් කියලා දකිනවනම් තේරුම් ගන්න ගන්න පුළුවන් පිළීම දුකේ ඇති වෙන පිළීම දෙගුණ වෙන්නේ මේ ඇතුලෙන් හට ගන්නා වූ උල නිසායි එහෙම නැත්නම් මේ පටිඝහනුසේ නිසායි නිසා එනේන තරහවක යටිපහුවෙන මේ පටිඝහනුසේ දකිනවනම් දුක පිළිබඳව යාට දක්ෂකම තියෙනවා. එයා දුක් වේදනා පිළිබඳව එයා සූර වෙනවා. ඒ වගේම අදුක්කම සුඛ වේදනාවේ ශාන්ත අදුක්කම සුඛ වේදනාව වෙනවා මේ දුකත් නැති සැපත් නැති වෙලාවේ ශාන්ත අදුක්කම සුඛ වේදනාව දුකෙන් සැපෙන් වෙන් කර දැන ගැනීමට තමයි අපි ඊයේ පෙරේදායි වෙලා ගත්තේ ධර්ම දේශනාවේ වගේ භාවනා කරනකොටත් තම තමන් වශයෙන් කරන්න ඇති කවදා හරි කවුරු හරි ඒ දුකත් නැති සුඛත් නැති එහෙම නැත්නම් මනාපත් නැති අමනාපත් නැති කියන වචන දෙක සරුවත් chance සඳහන් කරනවා. ඒ නැති වේදනාවට කියන අදුක්කම සුඛ නැත්නම් මනාපමනාප කියන වචනේ. චකුණ රූපන් දිස්ස උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උද්වජ්ජති මනාපමනාපං කියන වචන දානවා. ඒ කියන්නේ මනාපත් නැති අමනාපත් නැති දෙකෙන්ම දක්වන වචනේ. ඒක භාවනා කරන කෙනෙකුට විතරයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක සාන්තයි මොකද අර දුක වගේ සැප වගේ ගොජ දාන්නේ ලොකු රැලි මාලාවල් නෙවෙයි ඒවා සාන්ත ගතියක් තමයි අදුක්කම සුඛේ තියෙන්නේ නමුත් ඒක නිවන නෙවෙයි ඒ අදුක්කම සුඛයත් තාම අනිත්‍යතාවයට ලක් ඒ තාමත් වේදනාචෛසිකයට වැටෙන වේදනාචෛසිකේ තල තුනක් කෙනෙක් වේදනාචෛසිකේ සැප දුක් එක්ක බලනකොට අදුක්කම සුඛේ තල තුන තත්වයක් නමුත් එයා වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා ඒ නිසා ඒකේ තියෙන අනිත්‍යතාවය දකින්නේ. නිතරම නිකන් අදුක්කම සුඛ වේදනාව ජලකඩක් ජලයක් වැවක් මහමුදක් විදිහට දැක්කොත් ඔගේ රැලි ගන්න. වේදනා සුඛ රැල්ල එනවා දුක රැල්ල එනවා මේ අපි හිතුවොත් මේකේ රැලි නැති සාන්ත තත්ත්වයටපත් උනායි කියලා තාමත් පුතියි. ඒ වතුර තමයි මේ සැප වේදනා දෙන්නේ දුක් වේදනා දෙන්නේ මේ දුක් වේදනාව නැමැති රැල්ල මතුවෙන්නේත් වතුරින් එක දිය වෙන්නේත් වතුරට දුක් වේදනා නැමැති රැල්ල මතුවෙන්නේ ජල කඳෙන් දිය වෙන්නේ ජල කඳෙන් ජල කඳ තමයි අපි මෙතෙන්දී නිදර්ශනයක් වශයෙන් ගන්නේ අදුක්කම සුඛ වේදනා ඒක සාන්තයි මොකද රළු රළ ජල රළ නගින තාක්කල් සැප දුක දෙකේ හිත පෙළෙනව කොට දාපු මාළුවෙක් වගේ භාවනාදී යම් වෙලාවක මේ සැප දුක් දෙක සමතුලිත වෙච්චාම එයාට පේනවා ඒ රැළ තරංග වල තියෙන තරංග ආයාමයේ අඩු වෙලා පුංචි පුංචි රැලි මාලාවල් නගිනවා. ඒකටත් බය වෙන්නේ නැතිව මේකත් එන්න එන්න තැම්පත් වෙනකොට ඔන්න අදුක්කම සුඛ වේදනා අවබෝධ කරනවා. මේ අදුක්කම සුඛ වේදනාවෙන් තමයි සුඛ වේදනාව පැනනගන්නේ. ඒ සුඛ වේදනාව ගෙවෙන්නේ අදුක්කම සුඛ වේදනාවට තමයි. මේ මේ දුක් වේදනා පැන නගින්නේ අදුක්කම සුඛ වේදනාවෙන් තමයි. අදුක්කම සුඛ වේදනාට මේක ගෙවන් වෙන්නේ. ඒ නිසා දවසක තේරුම් ගන්නවා. හරියට කළු ලෑල්ලේ අපි එක එක අකුරු ලියනවා. අකුරු ලියලා කළු ලෑල්ල මැකුවාට පස්සේ කළු ලෑල්ල ඉතුරු වෙනවා. ඒ වගේ තමයි මේ වේදනා චෛතසිකයේ සැප දුක් දෙක මතුවෙන ලෑල්ල පසුබිම tire අදුක්කම සුඛේති. ඒක හැම වෙලාවෙම තියෙනවා. ඒකට අපි කොච්චර නුරුස්නා ගති පානවද කියනවනම් ඒක අපි කොච්චර කම්මැලිකමක් කරගෙන තියනවද කියනවනම් අපිට ඒක කොච්චර බයක් උපදවනවද කියනවනම් අපිට ඒක කොච්චර අනිශ්චිතතාවයක් උපදවනවද කියනවනම් මේ මතුනේ හැම වෙලාවෙම පාළුයි කියලා කම්මැලි කියලා නීරසයි කියලා අපි කොහෙන් හරි සැප හොයනවා ඒක නිසා මේ අදුක්කම සුඛ වේදනාව ඇවිල්ලා පෙනී හිටියට අපි කවදාකවත් මල් මාලයක් දාලා පිළිගන්න කැමති නැහැ අපිට ඒක වෙන්නේ කොන් වීමක් විදියට තනිවීමක් විදියට, රැහෙන් තල්ලු වීමක් විදියට, වද වැදගත්කමක් නැති නිකම්ම නිකන් නිකමෙක් පාටපත් වෙච්ච ගතියක් කියලා ඒ නිසා අපි අදුක්කම සුඛ වේදනා දකින්නේ මුස්පේන්තුවක් විදියටයි. මේ මුස්පේන්තුව නැති කරන්නයි අපි විනෝදාංශ කරන්නේ, බීඩි බොන්නේ, බුලත් විදහපන්නේ, කයිවාරු කෙලින්නේ, චිත්‍රපටි බලන්නේ, නවකතා කියවන්නේ කොහොම හරි කරලා අරක මේ අදුක්කම සුඛ වේදනා වෙනකොට ඒකට අනතර කරලා අර වතුර කඳ කොහොම හරි හොල්ලනවා. එක්ක සැපක් එක්ක දුකක්. නමුත් ආර්ය විවරය හැටියට බලනකොට මේ වෙනස් වෙන සෑම දෙයක්ම දුකක් නං දුක වේදනා දුකේ ස්ථිර හිටින එක සැපට මාරු වෙනවා සැප වේදනා සැපේ හැමදාම හිටින දුකට මාරුනවා මේ වෙනස් වීම දුකක් නං සැප දුක දෙකම බුදුරජාණන්සේ දුකට දාලා තියෙනවා අන්නේ සැප දුක් දෙකේ පෙළීම සැප දුක් දෙකේ බැටදීම පහර දීම අඩුවීම තමයි අදුක්කම සුඛය කියලා කියන්නේ ඒක හරියට කැන්වස් එක චිත්‍රයක් අඳලා තියෙදි චිත්‍රය දිහා බලන්නේ තෝ කැන්වස් එක දිහා බලනවා. කළු ලෑල්ල නාවන ප්‍රකාර දේවල් ලියලා තියෙදි ලියලා තියෙන දේ බලන්නේ තෝ කළු ලෑල්ල බලනවා වගේ. පසුබිම දකින්න පුළුවන් නම් අර දෙරේ ජීවත් වෙන හැම චිත්තක්ෂණයම මැරිලා නැති හැම චිත්තක්ෂණයකම සීලංක සීකල්පනාව නැති විසඥානිත හැම චිත්තක්ෂණයකම පිසු පසුපස්සමේ අදුක්කම සුඛ වේදනාව තියෙන අපි එකට නොදකින් නොපතන් නොදෝමකින් කියන තමයි ගත කරන්නේ. ඉතින් කොහොමද නිවන් දකින්නේ? කවදා හෝ උප්පත්තියත් එක්කම අපිට ආපු මේ අදුක්කම සුඛේ යාලු කරගෙන මේකට හුදේකලාව කියලා ලස්සන හුරතල් වචනයක් දැම්මොත් මේකට විවේකයේ කියලා ලස්සන ආමන්ත්‍රණයක් දුන්නොත් මේකට විස්රාමයේ කියලා ලස්සන වචනයක් දුන්නොත් උකට උපයන්න දෙයක් නැහැ මේක ලද්දාවටම අපිට හම්බෙලා තියෙන එකක්. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයයි අපේ සමාජගත සිරිතිරිත්නුයි ඒ වගේම අපේ කෙලෙස් වල තියෙන කෑදරකමයි නිසා අපි කවදාකවත් කැමති නැහැ විවේකීව පැත්තකටලා ඉන්න. අපි හරිය කැමති සබාශීලී වෙන්න. අපි හරිය කැමති ඝන සංගනිකාරාමතාවයට. අපි හරිය කැමති සංගනිකාරාමතාවයට. අපි හරිය කැමති රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න, පහස ලබන්නේ හැම වෙලාවකම අර නිසල ජල කඳේ රැලි නඩිමු. එහෙම නැත්නම් සබ්බ පාපස අකරණම් කියලා මේ තුප්පහි වැඩ ටික නැතර කරපු ගමන් හිත යන්නේ අදුක්කම සුඛයට තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගියාට පස්සේ කම්මැලි කියන. පහළුයි කියන. නීරසයි කියන. ඉතින් මොකද කරන්නේ? බොහෝම ආසා ආයාසින් මහන්සිලා මහන්සිලා අදුක්කම සුඛේ ආවට පස්සේ නිින්දට වැටෙනවා. නීරසයි කියන. පහළුයි කියන. කම්මැලි. ඒතර අදුක්කම සුඛයට මොනව හිතෙයිද? මීයක්ෂයා මේ ගෙදර තුලට ඇහැරලා ඇවිල්ලා සීල් අරගෙන බාපණයක් දාන අනේ එන්න අනේ එන්න අනේ එන්න කියලා භාවනා කරා. භාවනා කරලා අදුකම්සු ගෙදෙට යන කියනවා අයියෝ හරි මුස්පේන්තුයි හරිම කම්මැලි කාල කන්නේ ඵලය යන්නේ. උඹ එන්න එපා මගේ ගෙදෙට ගියා. ඉතින් අදුකම්සුක යනකොට සින්දුවක් කිය කියා ගියා එදා. මට ඇහුණා දුව දෙන්නම් කිව්ව හින්දා මම දුව දුන්නා. දෑවැද්දත් තිල්ලු හන්දා ඒකත් දුන්නා. දෑවැදි දුවයි දෑවැදි සේරම දුන්නා බෑ නා ඒවා ආපහු දුන්නා ඉතින් අපි මක් කරන්ද වරෙන්දුවේ ගෙදර යන්න කියලා දුකම සුඛය ආපහු යනවා ගෙදර මම මේ යෝගාවචර අඳුරන්නේ හැබැයි ස්තෝත්‍ර කියනවා ආයාචනා කරනවා ආරාධනා කරනවා නාලා කියලා ලෑස්ති වෙනවා සිල් ගන්නවා ඔක්කොම ගන්නවා මේ මධ්‍යම ප්‍රතිපදා ගෙදෙට්ට එනකොට හරි පාළුයි හරි නීරසයි ඉතින් මේ හුරතල් වචනේ බුදුරජාණන්සේ දාලා තියෙන හුද්දකලාව කියන එක ඒක රත්ත. තනි වීමට ඇති කැමැත්ත. තනි වෙනවා කියලා කියන්නේ ඉරිසෙන් තනි වෙනවා කියන එක නෙවෙයි. ඒකත් එකෙන් කියනවා කාය විවේකයේ කියලා. ඊට පස්සේ නීවරණ වලින් තනි වීමට කියනවා චිත්ත විවේකයේ කියලා. ඊට පස්සේ මේ අදු මේ දුක් වේදනා වෙනකොට නදකින් කියලා පිටිපස්සෙන් එන අනුසයෙන්වත් වෙන්වීමට කියනවා උපදි විවේකී කියලා. එනිසා මේ භාවනාවේදී කරන්නේ මේ වගේ හුදේකලා වෙන එකයි. පිරිසෙන් හුදේකලා වෙන්න ඕනේ. ඊට පස්සේ නීවරණ වලින් හුදේකලා වෙන්න. ඊට පස්සේ අනුසයෙන් හුදේකලා වුණාට පස්සේ අපි ගෙනාවු චිත්ත tattya අදුක්කම සුඛ tattya පේන්න තියෙනවා. නමුත් සමාජශීලී මිනිස්සයා ඒකට වෛර කරනවා නීරසකම කියලා, පාළුව කියලා, කන්දිකම කියලා. ඒ නිසා මරණයට පුදුමාකාර බයක් තියෙනවා. වයසට යනකොට පුදුමාකාර බයක් තියෙනවා කොන් වෙන බව දන්න නිසා. ලෙඩ වෙනකොට පුදුමාකාර බයක් තියෙනවා කොන් වෙනකොට දන්න නිසා. නමුත් භාවනා කරපු මනුස්සයට ලෙඩ වෙනවයි කියලා කියන්නේ හොඳම හොඳ වෙලාවක් টොප් එකට භාවනා කරතේ. නිසා බුදුජානනාංශ කියලා තියෙනවා යමෙකුට භාවනා කරලා මාර්ගඵල අවබෝධ වෙන්නේ ලෙඩ වුණාට පස්සේ කියලා. ඒ වැඩ ටික කරගෙන බලන්න පුළුවන් දැන් ඔක්කොමලා කොම් කරලා තියෙන්නේ. මොකද ලැබුම් පොලේම අසුචි. ලැබුම් පොලේ මූත්‍රා. ඉතින් කවුරක්වත් එන්නේ නැහැ ළඟට. භාවනා නොකරපේ කරන්න ඉතන අනේ මෙච්චර මං හම්බ කරුවා දරුවෝ හැදුවා මෙව්වා කරුවා එක එක්කත් මට සලකන්නේ නැහැ නේ කියලා පශ්චාත්තාප වෙන භාවනා කරපේ කරලා හිතනවා අසුචි මල මුත්‍රා තියෙනනේ ඒ දෙකමයිත් එක්ක පටන් ගන්න දවසෙත් ඔක තිබුණා දැනුත් ඒක ඒකේ භාවනා කරනකොට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ ඒක අපි නෑදෑයෙන් කොන් වෙන දවසක් එනවා යාළුවන්ගෙන් කොන් වෙන දවසක් එනවා ඒ ඔක්කොම තියෙන්නේ සල්ලි තියෙනකන් තමයි ඉවර වෙච්ච දවසේ භාවනාව බලාපොරොත්තු වෙච්ච කෙනාට දැන් නම් හොඳයි. මෙතෙක් කල මේ කට්ටිය මේ මේ මැසි පොඩි වගේ කැරක් කැරක හිටියේ කාර්ය කරන තුළු කාගෙත් රැවටිල්ලනේ. කාර්ය කරනකොට පස්සේ අපි නිකන් හප්පලා විසි කරපු උක්දඩු රොණ්ඩක් රොණ්ඩක් තරම්වත් අන්න එදාට භාවනා කරපේ කරන්න හොඳ වාසියක් තේරෙනවා. අර වෙච්ච දේ තේරෙනවා. මේ කට්ටිය මං වටේ හිටියේ මොකටද කියලා. ඊට පස්සේ දැන් මට විශ්‍රාමය ආවා. මරණ මොහොතේ තේරෙනවා මෙන්න සත්‍යය. ඒ නිසා භාවනා මනසක් ඇති කෙනා වේදනාව අවබෝධ කරපෙන්නාට නෑදෑයින් වෙන් වෙනකොට නැත්නම් නෑදෑව කොන් කරනකොට ලෙඩ වෙලා පැත්තකට වෙනකොට මරණයට යනකොට ඒක හොඳ භාවනා මධ්‍යස්ථානික තත්ත්වයක්. හැබැයි යා මේ කොන් වීම, තනිවීම, රහෙන් අයින් කිරීම ද්වේෂයකට සලකා ගත්තොත් නොදකින්න පතන් කියලා අපායට යන්න ඕනේ මෙහෙදිම අපාය හැදෙනවා හම්බ වෙනවා. මරණයට ඉස්සෙල්ලා මෙහිදී අපාය දුක් විඳවන්න වෙනවා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම ලෙඩ වෙන බව දැනගෙන, අනිවාර්යයෙන් වයසට යන බව දැනගෙන, අනිවාර්යයෙන් මැරෙන බව දැනගෙන, ඒකට වෛර නොකරන නම් මේ ජීවත් වෙද්දී, භද්‍ර යෞවනයේදී, කලු කෙස්ටිෙද්දී, ජීවිතේ ප්‍රථම යාමේදී මේ द्वේෂය එනකොට, द्वේෂ නෙමෙයි. දුක් වේදනාව එනකොට द्वේෂ නොකර ඉන්න. මෙයා විතරමයි මට සත්‍ය අවබෝධ කරලා දෙන්නේ. මේ දුක එන්නේ මට ආර්ය වූ දුක්ඛාර්ය වූ ආර්ය වූ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නයි මට ඊට වැඩිය දුකක් විඳින්න පුළුවන් අද මට ඊට වැඩිය නුරුස්නාගණියක් විඳින්න පුළුවන්ද මට ඊට වැඩිය පටිඝාන ඔසේ එනකොට ඉඳ ගන්න පුළුවන් නම් මේ ආර්ය සත්‍යයට ලඟ වෙනවා නුරුස්නාගති එන්න පටන් ගන්නවා නම් දුක එනකොට දල දඬු වෙනවා කය දරත වෙනවා සාරද්ද වෙනවා ඉන්ජින එනවා කම්පන එනවනම් ඒ කියන්නේ පිරිහීමේ ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා මේ දුකට මුහුණ දීමේදී දුක් වේදනාවට මුහුණ දීමේදී පිටින් එන දුක් වේදනාවත් යටින් එන පටිඝානෝසයත් දෙක ඉස්සලා වෙන් කරගෙන මේ දෙක අවබෝධ කරනවා නම් බුද්ධජානනාංශය කියලා සඳහන් කරලා තියෙන්නේ දුක්ඛ දුක්ඛම දුකම්පි සල්ලතෝ මේ දුක පිළිබඳව මතුවෙනකොට ඒක තමන් විහිං අනගන්න එපා පටිඝානෝසේ. පටිඝානෝසේ වෙලාව අනිවාර්යයෙන්ම එනවා. ඒක මම කියාගන්න එපා. මගේ කියාගන්න එපා. ඒක මගේ ආත්මය කරගන්න එපා. මේ සංසාරේ පුරාවට මිනිස්සයා පරිණාමය වෙනකොට ස්වභාවික වරණේදී ජීවිත තර්ජනයක් ආපු ගමන් එක්කෝ ඒක මරනවා එහෙම නැත්නම් දුවනවා. ඒ දෙක තමයි අපිට තියෙන ක්‍රම දෙක. ඉතින් මේ දෙකටම ජවය ඕනේ. ඒ ජවය ගන්නේ මේ ඇඩ්‍රිනලින් කියලා ස්නායු තුඩු වලින් වෙන් කරන ක්ෂණික රසායනික ද්‍රව්‍යකින්. ඒ නිසා බයක් ඇති වෙච්ච වෙලාවේ තර්ජනයක් ආපු වෙලාවේ පාරට ඒ රසායනික ද්‍රව්‍ය වහාම නිපද වෙනවා. නිපද වෙච්ච ගම එක්ක ඒ ඉදිරියට ඉන්න එක නම් මරනවා. නැත්නම් Taman දුවනවා. මේක අවුරුදු 40000 ගාණක් අපේ DNA RNA වල තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා බයක් එනකොටම නුරුස්නා ගතියක් එනකොටම ඒකට ප්‍රතික්‍රියා කරනවා කියන එක සංසාර ගතිය. මේ සංසාර ගතිය තියෙනකන් නිවන නැහැ. ප්‍රතික්‍රියා නොකර සිටීම බුදුහාමුදුර අපිට දෙන ප්‍රතිපදා. දැන් කියනවා දුක් වේදනාවක් එනකොට ආයේ මේ සංසාර ගතියට මේ උලයන ගන්න එපා. ඒත් එක්කම පරිණාමය හරහා හෝ සංසාරේ අපි ගినాපු කෙලෙසයක් වශයෙන් එන මේ ප්‍රතික්‍රියාව දකින්ද ඒ ප්‍රතික්‍රියාව දැකලා ඒ ප්‍රතික්‍රියාවක් මම යතින් වුණා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා ඒක මග මම මාගේ මගේ ආත්මේ කරගන්නත් එපා ඒකයි දුකයි වෙන් කරලා අඳුරගන්න ඉතින් ඒක නිදර්ශනයක් වශයෙන් කියන්න තියෙන්නේ වාතය පිටත තියෙන වාතය ඇතුළට යනකොට අපි ආශ්වාසය කියන පිට වාතය ඇතුළට පද්ධතියට යනකොට. ඊට පස්සේ ඇතුලේ තියෙන වාතය පද්ධතිය ඇතුලේ තියෙන වාතය පිටට යනකොට ප්‍රශ්වාසය කියන. ඉතින් යෝගාවචරිකුට භාවනා කරලා මේ ඇතුල් වෙන වාතය මේ පිට වෙන වාතය කියලා අඳුන ගන්න බැරි නම් එහෙම කෙනාට කවදාකවත් හම්බ වෙන එකක් නෑ මේ පිටින් කරදරයක් නිසා එන දුකත් ඇතුලේ ද්වේෂය නිසා පහළ වෙන පටිගියක් දෙක වෙන් කරගන්න. ඒ නිසා ඉස්සල්ලාම නිකම් පුහුණුවක් වශයෙන් කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව පීරාගෙන ඇතුළට යනකොට මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි කියලා හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ වාතේ පිට වෙනකොට මේක ප්‍රස්වාසේ මේක ආස්වාසේ නෙවෙයි කියලා දැනගත්තොත් පේනවා මේ වායෝ ධාතුව ඇතුළට යෑම සහ පිටවීම කියන දෙක ආස්වාද ප්‍රස්වාස කියනවා වගේ බාහිර ඍතු වෙනස්කම් නිසා අනතුරු නිසා යම් යම් දුක් පැමිණීම පිටින් ඉඳලා ඇතුළට එන එකක් ඒකට ද්වේෂ කරන එක, පටිඝානුසේන එක ඇතුලෙන් පිටතට යන එක. මේ දෙක වෙන් කරනවා කියන එක දුකක් තියෙද්දිම අස්පනා පිට කරනවා මිසක් අනුන්ගේ දුකකදී කරන්නත් බෑ ඊයේ වෙච්ච දුකට කරන්නත් බෑ හෙටෙන්න තියෙන දුකදී වෙන්නත් බෑ නමුත් දුක ආවට පස්සේ අපිට සම්මෝහයටපත් වෙනවා භාවනාවක් මේක සීබුද්ධියෙන් මේක බලනවා වෙනුවට ඉෂාත බඳගෙන අඬනවා කන බින්දම් ගහනවා. ඇයි වදේ මට හත් දෙයියනේ මට මේ දේ වෙන්නේ කියලා ඒ සම්මෝහයට එනකොට කාදා දුක දිහා බලන්න බෑ. ඒ නිසා අපි ඊයේ පෙරදායි තේරුම් ගත්ත විදිහට යම් අවස්ථාවක අපි ගත්තොත් පරියන්කේ ඉන්නකොට දුකක් එනකොට තනාගත්ත සතියක් තියෙනවා. දුකක් එනවාමයි කියලා ලෑස්තියක් තියෙන්නත් ඕනේ. ඒ දුක එනකොට යටිපහුවෙන පටිගයක් තියෙනවා කියලා සුතමේ ඥානයක් තියෙන්නත් ඕනේ. මම මේ දුක එනකොටම මේ පටිගය යටින් එන හැටි අදවත් දැක ගන්න ඕනෑ කියලා රහස්සොත්තු සේවාවකදී ඉන්න පොලිස් කාර්යයක් වාගේ නැත්නම් රහස්සොත්තු නිලධාරියෙක් වගේ අර හීන් නූලෙන් එන द्वේෂය අල්ලගත්ත දවසේ ඒක දුක තමයි බුදුහාඳු කියලා තියෙනවා දුක නම් මහණෙනි දුක තමයි. නමුත් දුක දුක වශයෙන් අවබෝධ කරනවා තරම් මිහිර දෙයක් මනුස්ස ලෝකෙම නැහැ කියන්නේ. ඒ මොකද්ද කියන්නේ? දුකක් එනකොට මේ යටිය පහුවෙන ද්වේෂය අල්ලගන්න පුළුවන් නම් ඒ මනසට තියෙන මගේ අම්මා අප්පාවත් මේක කරලා නැහැ. මට උගන්වපු ගුරු දෙකක්වත් මේක කරලා නැහැ. මම අද වෙනද නොදකින් කියන නොපතන් කියන මේ දුක ඇවිල්ලා ඒ දුකට යටින් දුක එනවත් එක්කම මේක ඒ දුකට කරන වෛරේ එනතන් දුක මකාරින්න ප්‍රයත්න කරන හැටි දලදඬු වෙන හැටි කම්පන චංචල වෙන හැටි දැක්කොත් ඒ යෝගාචරය කවදාකවත් අවබෝධ කරන්නේ තමන්ගේ දුක නෙවෙයි මානවයාගේ මානව මනසට එන විශ්වගත දුකක් අවබෝධ කරගන්න. එයාට ඒ අවබෝධ කරන දැනුම අනිවාර්යයෙන්ම ළඟ ඉන්න කෙනාට දාලා බලන්න පුළුවන් මේ මනුස්සයාට මේ දේ වෙන්නේ. එයා හිතලා කරන දේකුත් නෙවෙයි ਸਰබලධාරී දෙවි කෙනෙක් කරන දේකුත් නෙවෙයි එයයි ਸਰබලධාරී දෙවිය දෙන්නමත් නෙවෙයි අහේතුකවත් නෙවෙයි. ඒ දේ ආවට පස්සේ මේ මනුස්සයාට ඒක නොවි බෑ. මේක පිළිබඳව නිදර්ශනයක් වශයෙන් කියනවා නම් අපිට කවුරු හරි බයි. එහෙම නැත්නම් අපි නුරුස්නාදයක් පෙන්වනවා. එහෙම නැත්නම් නුරුස්නායමක් කරනවා. කරනකොටම අපිට තරහ යනවනේ. තරහ යනවත් එක්කම නැදකින් කියලා එන හැඟීම මේ කාලේ වශයෙන් පෙන්වන්න තියෙන්නේ ඈත තියෙන DVD එකට රිමෝට් කන්ට්‍රෝල් එක තද කරපු ගමන් මැෂින් එක වැඩ කරන්න පටන් ගන්නවානේ. ඒ වගේ තමයි අපේ මැෂින් එකේ රිමෝට් කන්ට්‍රෝල් එකේ තියෙන අපේ හතුරාතේ. ඇයි ඉඳපු ගමන් බොත්ත මිරිකපුවම ඔන්න තද වෙනවා. ඒ තරම තුච්ච ජීවිතයක් අපිට තියෙනවා. ඒ නිසා අනුන්ට බ්‍යොත්තන්තර කරලා අපිට අපිව කේන්ති ගත්ත ගන්න ගන්න පුළුවන් නම් අපිට කියන්න තියෙන වචනේ කුප්පය කියලා. අපේ හිතේ ඒ තරම් කුප්පයි අපි හදා ගන්න ඕනම කොච්චර බොත්තම් තද කරත් මට තද වෙන්නේ මම තද නොවි හිටපු දවසට අපි ඒ බොත්තම් තද කිරීමෙන් ස්වාධීන වෙනවා. ඒතර ඒ මනසට තද වෙනවා. ඔගොල්ලෝ මේ කතාව දැකලා නැහැ තාම. කවුරු හරි අපිට විනයක් අටින්න හදනවා. සැලසුම් කරනවා එල්ල කරනොත් අපිට ඒක වදින්න නැත්නම් කරවන හිටියොත් ඒ මනසට ඊට වෙඩි දඬුවපන්නේ ඒක යාට ඒ ආපිට කැපෙනවා අපිට තියෙන කරවන ඉන්න හරි ඔබට කරන්න පුළුවන් හරි කරපන් හරි කිසිම විදියට ඒ මනසට අඟවන්නෙත් නැහැ ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ සර්වඥාන්සේට චෝදනාවක් තිබුණා වැඩි හිටියෙක් කෙනෙකුට පච්ච මේ පිළිගැනීම කරන්නේ නැහැ කියලා. යනකොට පසු ගමන් යන්නේ නැහැ කියලා. දැන් සරුවච්චන් වහන්සේනේ ජීවිතයේ ප්‍රථම යාමේ කලු කෙස් සහිතව භද්‍ර යවුවනේ. يعني 35යි 45යි වගේ කාලේ. ඒකට ගොඩාක් හිටියා ඒ කාලේ හුඟක්ම දාර්ශනික පිබිදීමක් තිබුණා ඉන්දියාවේ ගොඩාක් බමුණු හිටියා. ඇත්තටම හුඟක් තල තුනයි රජ කෙනෙකුට මේ පුරোহিত වෙන තරමේ මිනිස්සු. නමුත් සරුවචනදී කවදාකවත් ඒ තලතුණ බමුණෙක් ආවයි කියලා පෙර ඉස්සරහ ගමන් ගිහලා එන්න කියලා වැඳලා පිළි අරගෙන ආසනයක් දෙන ගතියක් නැහැ. ඉතින් මේක දැනගෙනම වේරංජ බ්‍රාහ්මණයා ਸਰවචනංශ ළඟට ගියා. ਸਰවචනංශ ළඟට ගිහිල්ලිවරලා යනකොටම ਸਰවචනංශයේ ඉඳගෙන හිටියා මිසක්කා එන්න වාඩි වෙන්න මොකක්වත් කිව්වේ නැහැ. මේ බමුණ හිතාගත්ත මම මෙතෙක් කල් ඇහුවා විතරයි දැන් මට පේනවා මේ ශ්‍රමණයා සාක්‍ය මේ ශාස්ත්‍රී වංශිකයා බමුණිකුලට සලකන්නේ. වයසටවත් සලකන්නේ. මෙවන්ස ගා තියෙන මහා ඔලොමලකමක් කියලා. ඊට පස්සේ යන වෙලාවේ සලකන්නේත් නැහැ. ඒ නිසා සරුවත් යනට හරියට දොස් කිව්වා. දොස් කිව්වා චාරිත්‍රාත් තියෙනවා මේ ඊශපැහිච්ච නිකටපැහිච්ච මිනිහට සලකන ගතිය. ඔබතුමා ගාව ඔය මොන ගැඹුරු ධර්ම තිබ්බත් අඩු ගන්න මේකවත් නැහැ කියලා. බැලලා බැලලා බැලලා ඉවරනට පස්සේ සරුවත් යනංශයව ඉවරද කියලා. ඊට ඒකට තද වෙනවනේ තව බයිනවා. ආ හොඳයි හොඳයි. ඇති වෙන්න කරගන්නකෝ කිව්වා. දැන් කරලා හෙම්බත් උනාට පස්සේ කිව්වා මමත් ඔබේ ප්‍රශ්නයක් අහන්න කැමතිද කියලා. ජර්මන් සර වෙන කරන්න දෙයක් නෑ. දැන් එයාගේ නාම ටික බෙදලා ඉවරනේ. හොඳයි කැමැත්තා. ඊට පස්සේ කිව්වා දැන් උඹයි බැමිණි දෙන්න එකතු වෙලා. කැවුම් අතිරහ ටිකක් හදාගෙන. නෑ දැන් ගෙදෙට්ට යන්න. බොහොම දුර ගෙවල යන්නේ. දැන් වැඩේ ටෙලිෆෝන් කරලා යන්නේ නෑනේ. ගිහිල්ලා බලනකොට මේ නෑදෑය ගෙදර නැත්තම්. දොර වහලා ගමනක් ගිහිල්ලා නා. දැන් බලට සිද්ධ වෙනවනේ විනිශ්චය කරන්න. දැන් උඹ ගෙනිච්ච කෑම එක දොරකඩ තියලා අනේ ආපු වෙලාවට ගණිත්වා කියලා එනවද නැත්නම් ගෙදර අරගෙන යනවද කියලා. ඊට පස්සේ කවද මිනිහෙක් ආයෙයිද දන්නේ නැහැ. ඕතන බල්ලෙක්යි දන්නේ නැත්නම් රිලෙවෙක්යි දන්නේ නැහැ. ඒ නිසා මම දොරකඩ තියලා එන්නේ මම ගෙදර ගෙනියනවා. දැන් උඹ ගෙදර ගෙනිලා මොකද කරන්නේ? මම මගේ ගෑනිත් එක බෙදාන කන. බැමිනිත් එක බෙදාන කන. ඊට පස්සේ තමයි මේ ගෙදෙට්ට උඹ ගෙනාපුව මේ පෙනුමත් ගණ්ඩ කවුරුත් නැහැ. දැන් අරන් ගිහිල්ලා ගෑනිත් එක බෙදාන කාපන් කියලා. මෙතන බැනුම් අහන්න කවුරුත් නැහැ. බුදුහාමසෝ මමෙක් බාරගන්නේ නැහැ. ඒ නිසා ඔබ බැන්නට මං ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. දැන් මේ ගෙදර කවුරුත් නැත්නම් දැන් මොකද කරන්නේ? මේක අරන් ගිහිල්ලා පවුලත් එක්ක බෙදාන මේ කුණු හරුව ටික කාපා. ඊට වැඩිය දඬුවමක් ඕනේ නැහැ මේ මනුස්සයාට. මොකද එයා බැනපු යම්තා අසභ්‍ය වචන තියෙනවා නම් ඒ සියලු අසභ්‍ය වචන යටම වදිනවා. ඒ යම් විදිහට අසාධාරණ චෝදනාවක් කරන චෝදනාව අපහුව වදින නිසා දුක් වේදනාවක් එනකොට ඒක පිළිබඳව යට තියෙන පටිඝානුසය අල්ලගත්ත කෙනාට ඒ තමන්ට බනින වෙලාව විතර සුන්දර වෙලාවක් මුළු ජීවිතේම නැහැ. බලාගෙන ඉන්න පුළුවන් මූණ හදාගෙන සතුට වෙන්නෙත් නැතුව කනගාටු වෙන්නෙත් නැතුව බලාගෙන ඉන්නකොට අර මනුස්සයා බලාගෙන මිකුට දැන් උඩ තද වේ දැන් තද වේ දැම්මට බනේ දැන් එකට එක කියයි කියලා. මෙයා එකට එකට කියන්නේ නැහැ. දජනනාච කියනවා සචේ නේරේසි අත්තානං කංසෝපහත යතා ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝතේ නොවිජ්ජති. බුදුහාමුදුරු කියනවා මේ කංශ භාණ්ඩයක් ගත්තාම ඒකට තට්ටු කරපුවාම රැව් පිළිරැව් දෙනවා. කංශ භාණ්ඩ හොඳ ඒක ඝණයක් නම් පාත්‍රයක් අරගත්තාම තට්ටු කරපුවාම කිංකිණි නාද දෙනවා. මේක පැලිරක් ගියොත් මොකද වෙන්නේ? පැලිර ගියාම තට්ටු කරනකොට කිංකිණි නාද එන්නේ නැහැ. ඒ වගේ යම් කිසි කෙනෙක්ගේ ආත්ම සංඥාව ඒක ඝන නම් ඝන බහල නම් ඒ මාසයට මොනවද කියපු ගමන් තද වෙලා කංශ භාණ්ඩයක් වගේ රාව ප්‍රතිරාව දෙනවා. නමුත් ආත්මේ දෙදරපු කෙනෙක් නම් කැඩිච්ච කංශ භාණ්ඩයක් වාගේ රාව ප්‍රතිරාව දෙන්නේ ඒ නිසා උඹ කැසිච්ච කංශ භාණ්ඩයක් වාගේ උඹේ ආත්ම පිළිබඳ ගොරහැඩිකම ඔලමුලකම පාලනය කරපන් උඹේ දා නිවනේ ඉන්නේ කියලා බුදුහාමුදුරු කියනවා. නිසා කවුරු හරි ඇවිල්ලා අසාධාරණව සාධාරණවත් කමන්නේ නැහැ. බයිනකට පොඩ්ඩක් බලන්න පුළුවන් නම් නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනාන්තන නමුත් අද එහෙම හිතුවත් ලෝකයා කියන්නේ නෝන්ජලයි කිය. බුබ්බඩේයි කිය. තව හොඳ ලස්සන වචන සෙට් එකක්ම තියෙනවා මේ ගැහුවට ගැහුවේ නැත්තම් බැන්නට බැන්නේ නැත්තම්. බුදුරජාණන් කියනවා මෙතෙක් කල සංසාරේ පරිප්පු කෑවේ ගහණේවට ගහන්න ගිහිල්ලා බණිනවට බණින්න ගිහිල්ලා ඒ නිසා අපේ සිංහලේ කියවනක් තියෙනවා බල්ලා උඹ කකුල කෑවට උඹ බල්ලාගේ කකුල කන්න යන බඹ පොල්ලෙන් ගහපන් කිය. නිසා ඒ නොදැනවත් මිනිස්සු අපිට ඇවිල්ලා ගැහුවට බැන්නට අපි කහන්න බනින්න ඕනේ අපිට තියෙන ධාර්මිකව උපක්‍රමයක්. ඒක විඳ ගන්න ඒක බුදුහාමුදුර කියන්නේ දුක් වේදනාව ආපු වෙලාවට උලක් වශයෙන් සලකන්න. තමන්ගේ ඇතුලෙන් එන ප්‍රතික්‍රියාව ඇතුලෙන් එන මේ නුරුස්නා ගතිය දැක්කොත් ඒක එනවා පපුව තද කරගෙන හුස්ම ගන්න බැරි වෙන විදියට කරගෙන වක්කාර කරගෙන එනවා. ඒ ප්‍රතික්‍රියාව. ඒ හොඳට කාගෙන හිටියොත් එකක් දෙකක් ඊට පස්සේ නොකියන ලද වචනය තද වෙලා වචනයක් ප්‍රකාශ කරන වෙනුවට වේගය ඇවිල්ලා වචන නොකර වචන ප්‍රසිද්ධ කර නොකර හිටියොත් වචනේ නොකිය හිටියොත් ඒකට බුදුහාම කියනවා දිනන ලද යුද්ධයක් හා සමානයි තද වෙච්ච වෙලාවේ වචනයක් නොකිය ඉන්න එක. දිනන ලද යුද්ධයක් හා සමානයි ඒ වෙලාවේ අතපය හොල්ලන්නේ නැතුව ඉන්න එක. වෙන්න තියෙන විශාල වැඩපිළිවෙලක් Taman යටතේදීම අවුරුත් එක විනිශ්චය කරන්න ඕන නැත්නම් ජූරියක් ඕනෙත් නැහැ විනිශ්චයකුත් නැතුව සංසම් කරන්න. එනිසා කවදා හරි අපි මේ මේ දුක සල්ලයක් විදියට උලක් විදියට දැක් ගන්න පුළුවන් වෙච්ච දවසේ එදාට තියෙනවා තපස කියන්නේ මොකද්ද? යෝගාවචර ඔක්කොමලා හිතන මේ පරියන්කේ ගහගෙන මේ දිබ්බ චක්කු ඥාන සෝතාපන්න සංකාරූපේක්ඛා ඥාන මෙව අම්බෙච්චා නිවන් ලැබේ කියලා. පිස්සුද මේ මනසෙක් හම්බෙච්චාම කතා කරන්න තේරෙන්නේ නැත්නම් මොන නිවනක්ද? අවුරු හරි ප්‍රශ්නයක් ආව වෙලාව දෙකට උත්තරයක් දී ගන්න බැන්න මොන නිවනක්ද? අරවා ඔක්කොම තියෙන්න ඕන තාක්ෂණික දැනුම. නමුත් ඒ ක්‍රියාත්මක කරන්න බැන්න. අද ඉන්නේ ඉංජිනේරුවන්ට මොනම තාක්ෂණික දැනුමක්වත් නැහැ. ෆෝමන් ලව්ව විතරයි වැඩ ගන්න. උත් අන්තිකාමරේදී පැච් එක টොප් එකේ පළවෙනියා වෙනවා. නමුත් අඬු අල්ලනකොට තේරෙනවා ෆෝමන්ට් වගේ උට අඬු අල්ලන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා කියනවා ඉංජිනේරුව අදක්ෂ ඩ්‍රයිවර්ලයි කියලා. ඩ්‍රයිවිංවත් බෑ. හොඳේ දක්ෂයි. වැඩේට දක්ෂයි. හැබැයි වැඩේ වැඩේ කරනකොට බෑ. බුදුරජාණන් වහන්සේ මහා කරුණා මහා ප්‍රඥා දෙක සමවිච්ච නිසා ඕනම වේරංජ බ්‍රාහමණේ ආවත් රාහුල කුමාරයා ළඟට ආවත් දේවදත්ත ආවත් කවුරුණත් හරියට දන්නවා සචේ නේරේසි අත්තානම් කංසෝ උපහතය යතා උඹ බේරියන් බිඳිච්ච කංශ භාණ්ඩයක් වගේ. භාව ප්‍රතිතාව දෙන්න යන මේකට බුදුහාමර පාවිච්චි කරන වචනේ තමයි සාරම්භ. සාරම්භ කියන්නේ එකට එක කියන එක. කද්දාකත් විසින්නේ අද පෞල් ජීවිත මේ තරම් විනාශ වෙලා තියෙන්නේ ඒකෙන්ලගේ එක පක්ෂයක්වත් මේ කැඩිච්ච කංශ භාණ්ඩයක් විදිහට ඉවසන්න දන්නේ නැහැ සාරම්භේ. එකක් කියනකොට දෙකක් කියනවා. කදා දෙකෙන් අතර දෙක හතරක් වෙනවා. අන්තිමට ගෙදර ඇතුළු උයාගත්ත බත කන්න නැහැ රණ්ඩු. ඒ නිසා හැම තැනම සාමයේ පැවතෙන්න බලාපොරොත්තු වෙන තැන්වල ඒ සාරම්භය දන්නේ සාරම්භය අවබෝධ කරපො නැති නිසා අර ඇතුළෙන් ඉන්න සල්ලේ අඳුර ගන්න බැරි නිසා වචනයක් දෙකක් කතා කරනවා කෙටේරියවා. ඒක නිකන් දෙපැත්ත කැපෙන කිරිච්චක් වගේ. ඉතින් ඊට පස්සේ අර මනුස්සයා මේ ඉඳපු ගමන් යකෙක් පාටපත් වෙනවා, තිරිසනෙක් පාටපත් වෙනවා, ම්ලේච්චෙක් පාටපත් වෙනවා, ගහ බැන ගන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට තියෙනවා නම් මේක මම කියන්නේ shock absorber එක කියලා. වාහනේ shock absorber එක තියෙන්නේ වාහනේ ගැස් වෙනකොට ඒ ඒ වේගය අරගෙන මගියට දැනෙන්නේ නැති වෙන්න දරාගෙන ඉන්නේ. හොඳම shock absorber එක තියෙන වාහනේ හුඟක් ගණන් අඩ. suspension system එක තමයි වාහනේ ගණන්ම. ඒක හොඳටම තියෙන එකන වාහනේ රෝදේ වලක වැටුනට ඇතුළින් කටියට තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි පවුලක් කරනකොට, සමිතියක් ගෙනියනකොට, පිරිසක් එක්ක ඉන්නකොට ඒ පැමිණෙන දුක් ටික දරාගෙන ඉන්න පුළුවන් නම් ඒ මනුස්සයාට දුක් ආර්ය සත්‍ය එච්චර දුර නැහැ. භවනාවක් ඕනේ. නමුත් මේ ක්‍රියාත්මකව වෙන ගතිය. මේකට එක පැත්තකින් කියන්න පුළුවන් මෛත්‍රියේ කාය කර්මයක් කියලා. මෛත්‍රිය තියෙන මනෝ කර්ම, වචී කර්ම, කාය කර්ම කියලා. කාය කර්මය තමයි කවුරු හරි වැරද්දකින් Taman එකම ද්වේෂ කරුවට Taman ඒක දැනගන්නවා මම මේ වෙලාවේ මගේ මූණේ පෙනුමෙන්වත් වචනෙන්වත් අතින්වත් මොනවාක්වත් කරන්නේ ඒක හික්මවාගෙන ඉන්නවා මෛත්‍රී නාමයෙන් ඒක ඔය ලක්ෂ ගණන් සූපත්ත්‍ත්තා සූපත්ත්‍ත්තා සූපත්ත්‍ත්තා කියනට වැඩිය හොඳයි කාය කර්ම වශයෙන් මෛත්‍රීම් කාය කර්මය කරන්න දානවා. වචී කර්මය දාන මේ වෙලාව වචනයක් පිට වුණොත් විස ඇසිඩ් වගේ වචනයක් කතා නොකර ඉන්නවා. ආන්නේ විදිහට කටයුතු කරනවා නම් අපි ජීවත් වෙන සමාජයේ අපි ජීවත් වෙන පුංචි පවුලේ ඕනේ තරම් අපිට ලැබිච්ච සම්පත්‍ති ටික ඇති. නමුත් අපි මේ දුක් වේදනා කරන නුරුස්නා ගතිය නිසා ඒක අනුන්ට හේතු කරන්න යන නිසා වැරදි අර්ථකථන දෙන්න නිසා අඩු ගානේ අපිට පර්යංකේදීවත් දුකක් විඳ ගන්න බෑ. කවුරුත් නැතුව ඇද්දක වහගෙන ඉන්නකොට දුකක් ආවත් අපි ඒක හිතන්නේ මොකක් හරි බාහිර වැරද්දක් කියලා. ඒ නිසා දුක ආපෙලාට සල්ලයක් විදියට අදුක්කම සුඛ වේදනාව ආපු වෙලාවක ඒක මේක අර දුක සැප ගෙවම් කරන්න ගත්තට දුක සැප ගෙවම් කිරීමට අදුක්කම සුඛ වේදනාව දඩමීම කරගත්තට අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ නිවන නෙවෙයි. අදුක්කම සුඛ වේදනාව ඉඳගෙන තමයි මේ වේදනා විජය කියන වේදනාවෙන් ජය ගැනීමේ වචනේ අපි පාවිච්චි කරන්නේ. එතකොට අපි හරියට සීසෝ එක මැදට ආවා වගේ. සීසෝක දෙපැත්තේ හරියට පැද්දෙනවා. ඉතින් හුඟව දෙනෙක් කැමති කොනේ වාඩි වෙන්න තමයි. නමුත් මැදට ආවට පස්සේ තරංගේ තේරෙනවා. නමුත් Taman වීශිකරන මට්ටමක් නැහැ. නිසා සැප දුක් දෙක ගෙවම් කරන අදුක්කම සුඛයට එනකොට එයා සීසෝ එකේම තමයි. හැබැයි හරියට මැදට එනවා. එතකොට එයා උපේක්ෂාවට නොසැලෙන තැනට හැබැයි සැලීමේ තරංගායාමේ ලය තාලේ හොඳටම තේරෙනවා. නමුත් Tamanට නෑ අර දැඩි කම්පන චංචල. ඒ නිසා අදුක්කම සුඛ වේදනාවට ඇවිල්ලා මේක නෙවෙයි අවසානේ. නමුත් මේක තියෙන තාක් ඒකාන්තයෙන්ම සැපෙන් දුකෙන් පිළීම නැහැ. සැප දුක නැමැති පිළීම නැහැ. ඒ නිසා ජීවිතේ සකස් වෙන්න ඕනේ. Taman තීරුම් ගත්තට පස්සේ මේ අදුක්කම සුඛය ඇසුරු කරන යාළුවෝ ගන්න ඕනේ අදුක්කම සුඛය අඳුරන යාළුවෝ. ආහන්න ඕනේ බණ අදුක්කම සුඛය ගැන කතා කරන බණ. ගත කරන්න ඕනේ ජීවිතයේ ඉරියව්ව අදුක්කම සුඛයට සැප එළවන. ඛණ්ඩ ඕනේ ආහාර තද බල උෂ්ණ සහිත සහ තද බල උණුසුම් නැතුව මධ්‍යස්ථ ආහාර. පරිසරයේ ගත කරන්න ඕනේ පුළුවන් තරම් වරින් වර අපි කරපු අකුසල් කර්ම නිසා සැප දුක් ප්‍රකට වශයෙන් එනවා. හැබැයි වැඩි වේලාවක් දවසේ මේ විස්රාමයේ මේ හුදකලාවේ මේ අදුක්කම සුඛේ ගත කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයාගේ මනුස්ස අත්දැකීම් වෙනුවට ආධ්‍යාත්මික පාරිශුද්ධ අත්දැකීම් වැඩි වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩි වෙන්න එන්න පටන් ගත්තට අර මනුස්ස අත්දැකීම් 100%ක් නැති වෙනව නෙවෙයි. හැබැයි අඩු වෙන බව තේරෙනවා. මට හුඟක් දවසේ මට විවේකයේ තියෙනවා. මම මම ලොකු දෙකලා වෙනවා විවේකිනවා. ඒත් කවුරු හරි ඇවිල්ලා කොනහලා යනවා. නැත්නම් ඉරියව්වක් ඇවිල්ලා කොනහලා යනවා. ඍතුගුණයක් ඇවිල්ලා කොනහලා යනවා කමක් නැහැ. වැඩි වේලාවක් මට තියෙන්නේ හුදකලාවනේ. නමුත් වැඩි වේලාවක් තියෙන්නේ ඝන සංගණිකාව නම් පිරිසත් එක්ක ගත කරන එකක් නම් වැඩි වේලාවක් තියෙන ආතතිගත තත්ත්වයක් නම් අර පුංචි දෙයකින් පවා කිපිලා අවිශ්චිලා කරදර වෙනවා. ඒ නිසා Tamanට අදුක්කම සුඛ වේදනාව, උද්දේකලාව, විවේකී වගේ දෙයක් හරියන්කේ අද්දකට පස්සේ ඒ යෝගාවචරයක යොදවන්න ඕනේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනට. තමයි ඊට පස්සේ කතා කරන වචන වලින් කවදාකවත් කවුරු කුප්පන්න කතා කරන්න යන්න එපා. ඒ කුප්පන දේෙන් කවදාකවත් ආපිට කැපෙන්නේ නැතුව විපාක නොදී යන්නේ. ඒ නිසා Tamanට හිරියර වුණත් තව කෙනෙක් කිපෙන කතාවක් නැතුව පුළුවන් තරම් බොරු කේලම් හිස් වචන පරිස වචන අයින් කරන්න. මේ කාටවත් මං හිතන්නේ තේරෙන්නේ නැහැ. මේ හිස් වචන වලින් කෙරෙන විලාස විනාශය. අවශ්‍ය නැතුව වචන කතා කිරීම නිසා කොච්චරනම් අද වැරදි අවබෝධ එක එකන ළඟ ඇති වෙනවද කියලා. අද මුළු අපි ඉන ජනමාධ්‍ය යුගයක අද මුළු රටවල් වෙනස් කරන ජනමාධ්‍ය මේකෙන් කෙරෙන්නේ තන්නේ ක්‍රම හිස් වචන කතා කිරීම. අපි කොච්චර හම්බ කරන පැත්තකට ගියත් ජනමාධ්‍ය බූවල්ෙක් වගේ ඇවිල්ලා අපි අල්ලගෙන ඉවරයි මතක තියාගන්න ඔයගොල්ලෝ විතරක් නෙවෙයි ඕගොල්ලන්ගේ තව ඉදිරියට පහළ වෙන પરම්පරා තුන හතරක් අල්ලලා ඉවරයි. ඒ තරම්ම අද ජනමාධ්‍ය අපේ අතට රිංගලා තියෙනවා අපිට බේරෙන්න බැරි තරමට. ඒ නිසා අපි මේ කැලේකට රිංගුවත් ඒව පුදුම විදිහට ඇවිල්ලා ඒ තොරතුරු අපි හොයාගෙන එනවා. ඒ නිසා ලොකු සාංශලියට තියෙන විවස්ථාවක අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. මෙච්චර ලස්සන භාවනා කරලා හරි ගසලා හිත හදාන කියලා පත්‍රේ කියුවට පස්සේ ලෝකේ තියෙන කුණු කන්දල් සේරම කුණු හරප ටික සේරම අරකින් ආය දාගන්න. දැම්මට පස්සේ මේක කැළඹෙන්න පටන් ගන්නවා දිගට. අද කොච්චර අපි දීනද කියනවනම් අපි අද කොච්චර තුච්ඡද කියනවනම් එක්කෙකුට බෑ පත්‍රේ නොබලයි. සල්ලි දීලා ගන්නේ පත්‍රේ. අරගෙන අර කුණුහරුප ටික ඔක්කොම ඔලිය දැම්මට පස්සේ කියනවා භාවනා කරනකොට හිතවිලි එනවනේ. භාවනා කරනකොට හිත කලබෙනවනේ කියලා. ඉතින් කලබෙන්නේ නැතුව තියෙයි මේ අහක යන කුණු කන්දල කොළිය දාගත්තා. ඊට පස්සේ ටෙලිවිෂන් එක බලන්න ඕනේ 3D. එතකොට කෙලෙස් එන්නේ කැටකට. දියාරු මට්ටමේ නෙවෙයි. අහන්න ඕනේ සද්දේ FM එකෙන්. Crystal clear. අහන්නේ මොනවද? පිස්සතෝගයක් කරන විකාරයක්. ඒකෙල්ලල කියන භාවනා කළා හරියන්නේ ගෙදර ගිහිල්ලා කොහොමද ස්වාමීන් වහන්සේ හිත පිළිවෙතට ගන්න කියලා මගෙන් අහන. ගෙදර කියන්නේ මොයි කුණු කන්දල් එකතු වෙච්ච තරම්. ඒක කොච්චර බලපානවද කියනවනම් භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ මේ පත්තරේ නැතිකම රේඩියෝ එක නැතිකම ටෙලිවිෂන් එක නැතිකම නිසා කොච්චර බත් කෑවත් හිත සන්තෝෂ වෙන්නේ පත්තරේ බලන්න තියෙනවා. අඩු ගන්න නිවුස්වත් බලන්නේ તો කොහොම ජීවිතය ගත කරන්නේ? ඒ තරමටම අපිව පාලනය කරන්න කොහෙද ඉන්න කට්ටිය. නමුත් සරුවචන් වහන්සේ ඒ ගත කරපු කාලේ උන්වහන්සේ තොරතුරු ප්‍රවෘත්ති හදපුත් වෙනවාන්සේ නම ප්‍රවෘත්ති අහපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපිට කවදා හරි ඒ කියන විදිහේ අදුක්කම සුඛ වේදනාවක් විඳපු කෙනා අදුක්කම සුඛ වේදනාවට ගැළපෙන ජීවන රටාවක් හදන්න ගියාට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්නවා අපි යමක් හම්බ කරලා තියෙනවා නම් ඒක ඔක්කොම පිළිකාවක්. ඒක මහා වදයක්. ඒ හම්බ කරපු සෑම දෙයක්ම කරන්න විවේකේ විනාශ කරන එක පමණයි. ඒක නිසා හිතට අමාරු වෙයි. නමුත් වචනයක් වශයෙන් කියනවා නම් අපි චේතනා කරලා හම්බ කරපු සේරම දුක පිනිස්ටයි පිටලා තියෙන්නේ. අපි අද මේ විදිහටත් ගැළපෙලා ඉන්නේ අචේතනිකව වෙන්න වෙන දෙයට ඉඩ දීපු නිසා අපිට පණ රැක ගන්න පුළුවන්. අපි හිතලා ගත්තනම් ඒක සේරම දුක පිනිසයි ඒකට ඕගොල්ලෝගේ අහනවට කැමති නැහැ. ඕගොල්ලෝ හිතන්නේ අපේ චේතනා පාරිශුද්ධයි. ඉතින් මේ චේතනා පරිශුද්ධ වේ නම් පෙම් සටම් පරිදීන්නේ නැහැ කියලා Hindu කියන කට්ටියනේ. ඕගොල්ලෝ පෙම් සටනෙන් දිනලා තිනවා. නමුත් සංසාරයට බැඳලා තියෙනවා. නිවන පැත්තට නම් පචයි. පරාදයි. බුදුහාමුදුර කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. සංඛාර කියන්නේ මොනවද? චේතනා. අපි මොනව හරි ඉල්ලුවා නම් හම්බ වෙලා දින එකක් අ ගොඩක්. ඒ නිසා ඉබේ ලැබෙන දේ ෂෝක්. හදලා ගත්ත දේ ඉල්ලලා ගත්ත දේ පුදුමාකාර දුකක් වෙනවා. ඒක නිසා අපි පුංචි කාලේ අවුරුදු 6ක් වෙනකන් අපි කිසිම චේතනාවක් තිබුණේ නැහැ. අපි කොච්චර ලස්සන ජීවිතයක් ගත කරාද කියනනම් දකින අහන කෙනෙකුට පවා ශාන්තියක් ඇති වුණා පොඩි එකා දකින්නකොට. අවුරුදු 6න් පස්සේ චේතනා එන්න පටන් ගන්නවා. එදා ඉඳලා කක්ක ගොඩයි. අය හතර තේරෙනවයි කියලා එකක් කියන්නේ. අය හතර තේරෙනාට පස්සේ තමයි අපිට දුක එන්න පටන් ගන්න. අපි නිසා අනුන්ටත් දුක එනවා. අනුන්ගේ දුක අපටත් එනවා. මොකක්වත් නිසා නෙවෙයි. අපි හදාගන්න අතර වේදනා චෛතසිකය වේදනා මත එන චේතනා එන්නේ දුක එනකොට පටිගිය ආව ගමන් චේතනාවක් එනවා. සුඛ එනකොට ආශාව ඇති වෙච්ච ගමන් චේතනාවක් එනවා. අදුක්කම සුඛ එනකොටම කම්මැලිකම නීරසකම එනකොටම චේතනාවක් එනවා. නිසා චේතනා බලාගෙන ඉන්නවා අපි මේ විනිශ්චයකට පෙළඹෙන තක්. වෙන පිච්ච ගමන් එයා ගොඩ පෙරක දూరుෙක ගිහිල්ලා ආ මම මේ දේ කරලා දෙන්නම් මේ දේ කරලා දෙන්නම් කියලා කරනවා. කරන්නේ චපල ගමනක අරගෙන යනවා. නිසා ආදුක්කම සුඛ වේදනාව ඇති කරගත්ත කෙනා ජීවිත රටාව සකස් කරගත්තට සකස් කරගන්නේ කොහොමද? Taman කතා කරන වචනයකින් කවදාකවත් කාටවත් විනිශ්චය දෙන්නෙත් නැහැ විනිශ්චයක් ඉල්ලන්නෙත් නැහැ පැමිණිච්ච දෙයට හැඩ ගැහෙන එක විතරයි. දැන් මේ තියෙන එකට හැඩ ගැහෙනවා මිසක මේක වෙනස් කරන්න කතා කරන්න එපා. විනාශ කරපුව ගමන් අහුවෙනවා. ඒ වගේම තමන් ක්‍රියාවක් කරන්න හදනවා කාගේ හරි දුකකටපත් වෙච්ච කෙනා දුක නැති කරන කටයුතු කරන්න. හැබැයි මේ පැහිකම් කරන්න යන්න එපා. හරීම ලොකු කෙනෙහිල්ලක් කරනවා මෙතෙන්ද මේ පිංකම් කියන වචනයට. පිංකම් කරන්න යන හැම වෙලාවෙම චේතනා තියෙනවා වැඩ රාජකාරි ගොඩක් කරනවා. අන්තිමට ඇවිල්ලා කියනවා මේ පිංකම් කරන්න ගම හරියට බාධක එනවා. ඉස්සර නෑ මට තිබුණේ මේවා කියලා. ඉතින් කවුද කිව්වේ පිංකම් කරන්න කියලා? ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොහයක්වත් තියනවද පිංකම් කතාවක්? ඒක තියෙන්නේ පවු නොකර හිටපන් කියලා. අපි මේ පවු නොකර ඉන්න වෙනකොට හිත යොදාගත්ත එක පිංකමක් බවටපත් කරගෙන අවුල් කර ගන්නවා. ඒ නිසා ක්‍රියා කරනකොට ඒ මේ සම්පජඤ්ඤ කියන වචනේ සරුවචනද පාවිච්චි කරන්නේ තමන් මොන හරි වැඩකට යනවනම් සාහත්ක සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤේ අසම්මෝහ සම්පජඤ්ඤ කියලා මේ කරන වැඩේ පොඩ්ඩක් පණින්ඩි ඉස්සලා බලන්න අනින්දි ඉස්සලා හිතා බලන්න කියන වගේ ලින්දට කරන්න ඉස්සලා පොඩ්ඩක් බලන්න මම මේ කරන වැඩේ මවැනි යෝගාවචරයට ගැලපෙනවා ඒක බලනකොට ඒ බුරුමේ පඬිස්සාංශ කියනවා යුතු යුතු හැකි ruci කියන තුන හරහා යන්නේ කියලා. මොනවා හරි කවුරු හරි Tamanට යෝජනා කරොත් ඉතින් ආවොත් මම මේක කරන්න ඕනේ කියලා මේක යුතු අයුතු බලන්නේ කියනවා. මං වැඩි යෝගාවචරයකට මේ දේ කරන එක යුතුද අයුතුද කියලා නිසා යුතු අයුතු වලින් අපි සදාචාරයේ අයුතු දේ කොච්චර කවුරු ඇවිල්ලා කිව්වත් කොච්චර අපේ හිත ගොජ දැම්මත් ඒක අයුතු නිසා කරන්නේ. ඊට පස්සේ යුතුය දේ යුතුයපමණින් කරන්නේ හැකිද කියලා බලනවා. මයි ළඟ තියෙන දැන තියෙන මේ අඩුම කඩම වලින් මට මේක සම්පාදනය කරන්න බැරි නම් අපි අනංග සල්ලි වලට සල්ලි දුම් කරලා වැඩක් නැහැ නේ. වෙන්නේ නැහැ. එහෙමනම් මේ වෙලාවේ කරන්න බෑ. ඒක නිසා යුතුය දෙයෙන් හැකි දේ තෝරා ගන්න. මට මේ දැනුම තියෙනවා මට මේ උපකරණ ටික දෙනවා මට හයිය තියෙනවා මම මේ ටික කරනවා එහෙම නේ අපිට කාටවත් දීන වෙන්න ඕනේ බඩු චීන වැඩ ඒත් රුචි නම් විතරක් කරන්නයි කියන්නේ. එතකොට බොහෝම ලස්සන විනෝදාංශයක් විදිහට ලස්සනට වැඩේ කරනවා. ඒ නිසා යුතු හැකි රුචි හරහා ගියොත් ජයග්‍රහණ 80ට වැඩි වැඩි. ඒ නිසා අයුතු දේ නොහැකි දේ රුචි නැති දේ කරන්න කියලා දතහපා ගන්න අතපය කඩා ගන්න ගිහිල්ලා තමයි අපි මේ අනවශ්‍ය මනුෂ්‍ය ජීවිතය අනවශ්‍ය කරදරවලටපත් කරන්නේ. ඒ නිසා කර්මාන්තයකට යන්න ඉස්සෙල්ලා කවුරු මොන જાතිය යෝජනා කරන්නේ? Taman කල්පනා කරන පණින් ඉස්සලා හිතා බලන්න. ඒ වගේම ජීවන රටාව ගන්නකොට අන්තිම කනගාටුයි අපේ දවස කොච්චරක්නම් සුඛෝභෝගීත්වයට අපි ගත කරනවද කියලා. මූලික අයිතිවාසික මූලික අවශ්‍යතාවය සඳහා නෙවෙයි. මූලික අවශ්‍යතාවයන් සඳහා කැම ටික, ඇඳුම, ගේ, බෙහෙත් ටිකක් අපිට ඕනේ. ඒක නතු කරන්නේ. නමුත් මේක සෝබනේට අතිශෝක්තියට සුඛෝපභෝගීත්වයට මොන්න තරම් ගත කරන මේවා කවදාක සුගතියට යන්නේ අපේ පැරණ තිබුණු ආර්ථික ක්‍රම හැටියට බලනකොට අපේ සිංහලයාගේ බොහෝම ඉක්මනට සතුට වෙන ගතියක් තිබ්බා ඒක නිසා මඩ සෝදා ගත්තල සිංහල ගොවියා රජකමට සුදුසුයි කියලා රොබර්ට් නොක්ස් කිව්වා මොකද මේ මනුස්සයා හරි පිරිච්ච ගතියක ඉන්නේ එමෙසෙන මේ විශාල දැන් කාලේ තියෙන විදිහට කල්බදු නැහැ. પરම්පරා ගානක් ණය වෙලා නැහැ. එදා හම්බ කරගත්ත කෑව නැත්තම් නිකන් හිටියා. ඒකින් ඉඳලා අපි අද කොහෙද ඇවිල්ලා තියෙන්නේ? අපේ එකෙක් ලංකාවේ ඉන්න එකෙක් දැන් රුපියල් 50000කට වැඩි උපදින්න එකක් නැහැ වෙලා ඉවරයි. දල ජාතික ආදායම ගත්තාම හැම පුරවැසියෙක්ම ඉපදෙන්න ඉන්න එකක් 50000ක් ණයයි දැනට පිටරටක. අපි කියනවා අපි දියුණුවක් ලබලා තියෙනවා. අපි කියනවා අපි යටිසල පහසුකම් හදනවායි කියලා. අපි කියනවා අපේ ইনফෝමේෂන් ටෙක්නොලොජි දියුණුවයි කියලා. මේ එකකින්වත් කවදාකවත් විවේකයක්වත් හුදෙකලාවක්වත් දෙනවද බලන්න. අපි අවශ්‍යනා මිසක් අර. ඒ නිසා යම් කිසි කෙනෙක් ප්‍රයෝජනීය සලකලා එහෙම නැත්නම් අපි කියනනම් අවශ්‍යතාවයේ සලකලා කටයුතු කරන්න ඉගෙන ගන්නවා නම් අපිට හම්බෙලා තියෙන සම්පත්තිය ඕනකටත් වැඩිය වැඩි. නමුත් අපි කෑදරකම තියෙන සුඛභෝගීත්වයට කවදාක සන්තෝෂ වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචර තේරුම් ගන්න ඕනේ සරල එහෙම අර පිටිපස්සෙන් දායක ප්‍රයෝජනේ සලකලා වැඩ කරන යාළුවෝ අඳුර ගන්න. එහෙම නැති මිනිස්සෙක් ගෙට ගන්නවයි කියලා කියන එක රැටල් ස්නේක් කියලා ඉන්න භයානක සර්පෙක් අන්නේ සර්පෙක් ගේ තියාගත්තා වගේ. නැත්තම් කියන්න තියෙන්නේ හොරෙක් තමන්ගේ පුතයි කියලා වරදොල තීරුම් ගත්තා වගේ. ඒ නිසා අතිශෝක්තියට යන අන්ධහැර පාන කියාපාන තැනක බුද්ධ ධර්මත්‍ය භාවනත්‍ය මොකක්වත් කරන්නේ නැහැ. එහෙම මනුස්සය ඉන්න තැන පුදුමාකාර කෙලෙස් සහිත කම්පන වේගයක් එන්න පටන් ගන්නවා. කරප්පන් එනවා භාවනා කරන කෙනෙකුට දකින්නකොට. ඒ නිසා ඒ කට්ටිය පුළුවන් තරම් ඇඟට නොදැනෙන්න සර්පෙක් අයින් කරන අයින් කරලා සරල ඒ වගේම අර පිරිපැසුම් දායක ඒ වගේම ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන මිනිසෙක් ගත්තොත් ඒ මිනිසෙත් එක්ක ඇසුර එච්චර අධික වියදමක් නැහැ. ඒකට තමනුත් ඒ මට්ටමට වෙනවා. අපි ඇත්තන කියනවා කල්යාණ මිත්‍රෝ කියලා. අපි ඇත්තන කියනවා මේ සත්පුරුෂයෝ කියලා. අපි ඇත්තනේ කියනවා ආර්ය උත්තමයෝ කියලා. ඒ නිසා මේ ලෝකේ ආර්ය උත්තමයෝ නැහැ, කල්යාණ මිත්‍රයෝ නැහැ, එහෙම නැත්නම් සත්පුරුෂෝ නැහැ කියලා කියන්නේ ඒ සුකොබභෝගී ඇත්තන් අතර ඒවට හම්බ වෙන්නේ නැහැ. අසුචි කොටේ ගොඩ රත්තරන් තියෙනවා. ඒක හොයන්න ඕනේ නිදහස් ජීවිත ගත කරන විවේකයේ තියෙන තැනක. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ අදුක්කම සුඛ වේදනාව දැනගෙන අදුක්කම සුඛ වේදනාව වඩනාසුළු. ඒකට අනුග්‍රහ කරනසුළු. ඒකට සප්පාය වෙනසලු ජීවිතයක් ගත කරන්න පටන් අරගත්තොත් මේ මනුස්සයා පුදුම විදියට නැවතත් අපේ පැරණි තිබුණු ආර්ථික ක්‍රමයට අර සම්ප්‍රදාන කුල ක්‍රමයට ඉබේම ලං වෙනවා. මේක සම්බන්ධයෙන් ආදර්ශයේ දිය යුත්තේ නම් සංඝයා අවාසනාවට සංඝයාගෙන් ආදර්ශය අපිට නැති වෙලා තියෙනවා. මාත් සංඝයා වංශන මගේ සමාජිකයෙක් තමයි මේ කතා කරන්නේ. මේක තමයි බුදුහාමර අපිට දීපු සිංහ සමාජය. සංඝයා වංශනමක් සියල්ලෙන් අංග සම්පූර්ණයි දුක කරපත්‍ච්ච මිනිස්සෙක් ආපම මේ කටයුතු කරලා දීලා සංඝයා තමන්ගේ විවිකත් රැකගෙන ආදර්ශයක් පෙන්වන්න ඕනේ කැලේ ඉන සිංහාර කිසි දෙලාක බයක් නැහැ වගේ සංඝයා ළඟ නමුත් අද සංඝයා අවාසනාවට වගේ අරක දියව මේක දියව කියලා අයිතිවාසිකම් ඉල්ලගෙන එළියට බහැපු බැලියෝ බවට පත් වෙලා තියෙනවා. එනිසා ගිහින් සිද්ධ වෙලා තියෙනවා ඒව හරහා තමන්ගේ ආදර්ශය දාන අපි ශාක්‍ය සිංහයෝ වගේ කාගේවත් පිටිපස්සේ අඳහව ගන්න දෙයක් නැහැ හම්බ කර ගන්නවා හම්බ කරන දේන් අපි ප්‍රයෝජන සරලා කටයුතු කළ වැඩි වේලාවක් භාවනාවට දානවා නම් වැඩි කල් යන්න ඉස්සලා තීරී ආශ්‍රය කරලා යුත්තේ කවුද නැත්තේ කවුද හැබැයි එකක් තියෙනවා Taman අදුක්කම සුඛය අඳුර ගන්නත් ඕනේ Taman මේක බුදුගෙන් ඉල්ලන්න එපා යාඥා කරන්න එපා අඬා හොර ගන්න එපා බලන්න ලෝකෙ දිහා බලලා දැන්නම සන්තෝෂෙන් ජීවත් වෙන ඒ වගේ අර පිටමෙන්සුන් දායක ජීවිතයක් ගත කරන ප්‍රයෝජනේ සලකලා කටයුතු කරන මනුස්සය ළඟ තියෙන ගතියක් තියෙනවා වචනයක් තියෙනවා සන්තුෂ්ඨෝ කිය. ඒ මනුස්සයා දැනටම සතුටින් ඉන්නේ. ඒ මනුස්සයා අරක නැහැ මේක නැහැ කියලා චෝදනා කරන්න ඉන්නේ නැහැ. චෝදනා කරනවා නම් ඒ ලුණු වතුර බොන්නා වගේ වැඩක්. ඒක නයි මීට පැත්තකට කරන්න ඕනේ රිදෙන්නේ නැති වෙන්නේ. ඒකල අරගෙන ගියොත් තමන්න තේරෙන්නේ මේ අදුක්කම සුඛ වේදනා භාවනා කරලා ගන්න එකක් නෙවෙයි. නමුත් ඒක තනවා වඩනවා කියන එක. ඒත් භාවනාවක් නෙවෙයි සාමාන්‍ය බුද්ධිය. ඒකට ගියාට පස්සේ තේරෙයි අපි හිතනවට වැඩිය විශාල පිරිසක් ඉන්නවා මේ ජීවිතේ දැනටමත් මේ අදුක්කම සුඛය දැනගෙන බොහොම සරල චාම් ජීවිත ගත කරන නිහතමානී පුද්ගලයෝ. අපිට ඒගොල්ල ආකර්ෂණය වෙන්නේ නැහැ අපි භාවනා කරන්නේ නැත්තම්. අපිට ආකර්ෂණය වෙන්නේ නැහැ අපි මේ මට්ටමට බුදුහාමර භාවිත කරන්නේ එකට මේ ඒ ඒ පැත්තට බලන ගතිය ප්‍රසාද ගතිය අපේ ප්‍රසාදයේ තියෙන ගාමිණී පොන්සේකට මාන්ලි පොන්සේකට නම් ඉතින් අපි පිච්චර් රෝල් එකට යයි ඒගොල්ලෝ මේ මම දන්නේ දැන් නම් ওই මිනිස්සු ඇත්තෙත් නැතුව ඇති මම මම පිච්චර් බලපු කාලේ මම ඔය කියන්නේ කොහොමද මේ ප්‍රසිද්ධ නළු නිල පස්සේ යනවා නම් එතන තමයි යන්නේ නමුත් අනන්තවත් ඉන්නවා මේ ගුණ චරිත ඇත්තෝ තියෙන ඇත්තෝ මම ඉස්සල්ලාම ඇවිල්ලා ඥානාරාම ස්වාමීන් දැක්කට පස්සේ හරියට හොඳ ලස්සන කවිච්චික බුදියන්න පූසෙක් වගේ මම දැක්කේ සම්පූර්ණ සැපසේ ගත කරන්නේ කිසිම තැනක කිසිම වෙලාවක අඩුවක්වත් නෑ වැඩ ඉන්නවා කියන වචනේ තේරෙනවද උන්වහන්සේ ආසනේ අරා වැඩ ඉන්නවා. අංග සම්පූර්ණයි. මොකක්වත් අඩුවක් නැහැ. ගුරුමි පඬිස්සංශ මම දකින්නවා තාමත් පිරිච්ච චරිත. ඉතින් මට හිතෙනවා මෙහෙම දෙන්නෙක් එක ජීවිතේ දකින්න හම්බුනා කියලා කියන්නේ මම කොච්චර පිං කරලා තියෙනවද කියලා. එක ජීවිතයක දෙන්නෙක් දකින්න හම්බ වෙච්ච එක. නමුත් ලෝකෙ දිහා බලනකොට ඒ මිනිස්සු නෑ. දැන් ඒක ගිහිල්ලා දැන් ඔක්කොමලා ඉන්නේ මේ බයලජ්ජ නැති જાතිය කියලා තමන් එතෙන්ට එනකොට ඉබේම එතෙන්ට ආකර්ෂණය වෙනවා. වෙලා නැත්තම් මතක තියාගන්න තමන් මේ අදුක්කම සුඛය හඳුනන්නෙත් නෑ. තාම මේ සැප පමණක් හොයන අන්තභාග ජීවිතයක් ගත කරන මනුස්සයාට ඇදෙන්නේ කක්ක ගොඩට තමයි. කවදාහකත් මැදමාවතේ චපල නැති පාරට වැටෙන්නේ. ඒ නිසා කිසිසේත්ම බුද්ධෝත්පාද කාලයේ සවැත්නුවර ජේතවනාරාමයේ අවට හිටියන යම්තා කාර්යයන් වහන්සේලා ඒකේ කිසිම ප්‍රතිශතය අඩුවක් අද මේ නිස්සන්න වනේදිත් නැහැ. ඒ තරම්ම අවබෝධ කරපු ඇත්තෝ ඉන්නවා. නමුත් අපිට සම්බන්ධ වෙන්නේ නැති මොකද අපි හොයන්නේ වෙන තැන්වල. හොයන්න ගත්තොත් හරියට පාරට වැටිලා මේක පිරිච්ච සාසනයක් තියෙනවා. අංග සම්පූර්ණ සාසනයක් තියෙනවා කොච්චරද කියනවනම් දුක සැප දෙක මැද අදුක්කම සුඛයේ 100ට කොච්චරක් පිරීලා තියෙනවද කියලා තේරුම් ගත්ත දවසේ තේරෙනවා මේක අවබෝධ කරගෙන නටන රැල්ලට අහු වෙලා රැළ පිටිපස්සේ යන පිරිසට ඉඳද්දී බොහොම සන්තෝෂෙන් ජීවිත ගත කරන පිරිස ඒ පිරිසු ගාව කවදාහකත් අඳුරයක් නැහැ. එන්න කියලා ආරාධනාවක් නැහැ. හොයාගෙන ගියොත් පිළිච්ච ගතිය තියෙනවා. ඒ නිසා ඒක කියන්නේ අදුක්කම සුඛ වේදනා වගේ දේවල් භාවනාදී දැනගෙන ඒ අනුව ජීවන රටාව සකස් කරන්න ගියාට පස්සේ අපි අසරණ සසරණ අනාත නෑ සනාතයි අපි බුද්ධ ශාසනයක ඉන්නේ අපි ඉන්නේ බුදුහාමතුරුන්ගේ ශාසනය පවතින වෙලාවක අපිට ඒක හම්බෙලා නැත්නම් අපි හොයලා තියෙන වැරදි තැන ඒක නිසා බුදුජානන්සේ සඳහන් කළ තියෙනවා යම් කිසි කෙනෙක් මේ විදියට සුඛ වේදනාවක් කෙනෙකුට වලිගේ බලන්න දුක පෙළෙයි දුක් වේදනාවක් එනකොට යටින් වැඩ කරන අනුසය බලන්න උලපෙනි. ඒ දෙක අයින් කෙරුවට පස්සේ ඒක අයින් කරන දෙන ක්‍රම දෙක තමයි යෝග. අදුක්කම සුඛේ පෙනි. ඒකත් අව නිෂ්ඨාවට ගන්න එපා. නමුත් අදුක්කම සුඛේ බහුලීකරන විදියට, භාවිත වෙන විදියට, බහුලීගත වෙන විදියට ජීවත් වෙන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා දුක්ඛ වේදනාව පිළිබඳව වේදයක් ඇති කර ගන්නවා. වේදේ කියලා කියන්නේ ඥානෙට. වේදගු එහෙම නැත්නම් ත්‍රිවේද පාරගු කියන වචනේ කාලේ පාවිච්චි කරා මේ ත්‍රිවේදේ දන්න බමුණන්. බුදුරජාණන්සේ කියනවා වේදනාවේ සැප මෙහිමයි දුක මෙහිමයි අදුක්කම සුඛ වේදනාව මෙහිමයි කියලා ඒ තුන වේරුම් කරගෙන දුකක් වෙන හැම වෙලාවෙම චීන කන්නඩියක් දාන්න එහි තියෙන වලිග පැත්ත බලන්න. සැප සමා වෙන්න සැප එනකොට වලිග බලන්න. මුල මැද අග අග තියෙන දුක. දුක් වේදනාවක් එනකොට ඒක යටින් වැඩ කරන නුරුස්නා ගතිය බලන්න. ඒ දෙක නැති වෙලාවේදී අදුක්කම සුඛ වේදනා වෙනකොට ඒකේ තියෙන අනිත්‍යතාවය බලන්න පටන් අරගෙන කටයුතු කරොත් බුදුහමරෝ යමක් මේ 84000ක් ධර්මස්කන්ධය හරහා අපට sannivedana කරන්න හැදුවද ඒක අත්දක ගන්න පුළුවන් ඒක කාටවත් තව කෙනෙක්ගේ අත්දැකීමේදී වළක්වන්න පුළුවන් ශක්තියක් කාටවත් නැහැ. අපිව කියන මායයටත් නැහැ. අපි හිතනවා නම් ඒක වළක්වන්න මේ කතෝලික ආගමින් අය කරයි, මුස්ලිම් ආගමින් අය කරයි. අනේ මේ මිනිස්සුන්ට පිට්ටු කිට්ටුවකටත් එන්න බෑ මේක. එමිෂන් පුළුවන් පන්සල් කෝවිල් කඩන්න. මේ අදුක්කම සුඛ වේදනා අල්ලගත්තට පස්සේ ඕක නැති කරන්න පුළුවන්ද වෙන බලවේගයකට? කවදාකවත් බෑ. ඒ වෙනුවට එමිෂන්ගේ තියෙන හොඳ පැත්ත දකිවි ඒ නිසා අපිට දෙන්න තියෙනවා නම් අපේ දෙවෙනි પરම්පරාවට පණිවිඩයක්, දෑවැද්දක්, බූදලයක් උන්වච්චරයි දෙන්න තියෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ ගාවට ආවට පස්සේ රාහුල කුමාරයා මහාන උඹේ හේවණල්ලත් මට හැපයි. මේ මට අම්මා කිව්වා බූදලේ ගෙන්නී කියලා. ආ වරේ යන්න කියලා මොකද කරේ? සාරිපුත්ත හාමුදුරුවෝ කියන නෝක ඕක පහර කරපන් කියන. අවුරුදු 7යි. කිරිබොන වයසේ. අවුරුදු 45 දී රාහුල කුමාරයෝ පිටුමම් පෑවා. මොකද ඒ තරම්ම දුෂ්කර ජීවිතයක් ගත කරලා කුමාර සුකුමාර ජීවිතයක් ගත කරලා පුංචි දරුවා. අවුරුදු 10 15ක් දිගට භාවනා කරා අවබෝධය ලබයි. එතකොට අවුරුදු 21යි. 21 ඉඳලා 45 වෙනකොට විශ්ති පුදියා ගත්තේ නිදාගත්තේ වැසිකිළියේ. සරුවඥාන්සේ දවසක් හදිස්සියෙම ස්ථානයකට යනකොට උදේ පාන්දර වැචිලා කියලා <coughs> කියනකොට ඇතුළේ ඉඳලා කවුද <coughs> කියන. කවුද කියලා අවසරයි මම රාහුල. ඇයි? මේ සංඝයා වහන්සේලා ඉන්න තැන් වල අපිට සාමාන්‍ය රැත්තන් ඉන්න දෙන්නේ නැහැ. ඒක නිසා අපිට මට බුද්ධිය ගන්න තැනක් නැති නිසා මම වැසිකිලි තමයි බුද්ධිය ගත්තේ. මේ බුදු වෙන්න මේ මේ බුදු හාමුදුරන්ගේ පුතා කියන්නකෝ. නැත්නම් මේ ශාක්‍ය ජනපදයේ රජ වෙන්න හිටපු කෙනා. නමුත් බූදලේ දුන්නා රහත් කරා. අපේ පැත්තෙන් බලනවන කියතේ අපෝ අර රජකමක් කියනවා රජපැටියෙක් ගෙනන් තීලිය වල වැසිකිලි බුදින තරමට කටයුතු කිරි බුදුහාමුදුරුවෝ කියලා අපිට බනින්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ වැසිකිලියත් එකයි ගඳකිලියත් එකයි එන වේදනාව විඳගෙන ඉන්න පුළුවන් නම් ඒ නිසා අපි දරුවන්ට දෙනවනම් මං හිතන්නේ දරුවෝ බාරගනි කියලා ඒක. අපි කිව්වොත් මේ වේදනාව පිටුවන් දිගන ගන්න ඕනේ පුතේ සැපක් එනකොට ඒකේ දුක බලපං දුකක් එනකොට මේකේ පටිඝානෝසේ බලපං අදුක්කම සුඛයක් එනකොට වේදනාව බලපන් කිව්වොත් ඌ උඩ බිම්බලයි මේ අම්මලා දාත්තා ග්‍රීක භාෂාවද කතා කරන්නේ මොනවද මේ කියන්නේ කියලා. මොකද ඉස්කෝලේ ගිය ගමන්ම කියන්නේ සැප බලපන් සැප හොයපන් සැප හොයපන් සැප හොයපන් සැප හොයපන්. ගිය ගිය තැන සැප හොයනකොට අපි කිව්වොත් මේ සැපේ දුක බලන්න කියලා මොන තරම් අපබ්‍රංශයක් වෙයි. নিকමට හිතනද මේක අවබෝධ කරාට පස්සේ මේ ධර්මය අවබෝධ කරාට පස්සේ බුදුහාමුදුරු මේක පස්තක මහණුන්ට කියලා දෙනකොට කොච්චර වෙහෙසක් වෙන්නද කියලා. තමන්ට ප්‍රත්‍යක්ෂ මේ ධර්මය කාමයේ පිටිපස්සෙම එන පසක මන කියන කාමයේ පිටිපස්ස යන ඇත්ත නෙවෙයි නමුත් ඒ කරන්න තිබුණේ වැරදි මතයක්. එතන තේරුම් කරලා දෙන්න ගියාම මේ අපබ්‍රංශයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේට පුදුම සතුටක් ඇති වුණා. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙනකොට. උන්වහන්සේ කිව්ව යංකින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධං. ස්වාමීන් වහන්සේ මට වැටහෙනවා මේ ලෝකේ යමක් පහළ වෙන සුළු தත්ත්වේ නම් ඒක නැති වෙනවා. මොනම දෙයක්වත් අල්ලගන්න මෙයක් නැහැ කියනකොට බුදුහාමුදුරුවෝ නෙවෙයි මේ කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ නෙවෙයි උදම්මනුවේ බුදුහාමුදුරුවෝ. මොකද එකෙක් අල්ලුවා එකෙක් ඇල්ලුවා. පරිසදේ හිටියේ මිනිස්සු පස් දෙනායි. 18 කලක් බ්‍රහ්ම හිටියයි කියලා කියනවා. ඒ පොතේ නෑ ඒක. බ්‍රහ්ම නිවන් දක්කයි කියලා කියනවා. නමුත් ශාසනය පැවතුන අර එක කොණ්ඩඤ්ඤාවුද වගේ. ඉතින් මේ වගේ පිරිසකට කතා කරනකොට ඔක්කොම ළමයි කාබෝධ කරයි කියලා හිතනවා නම් එන ධර්මයේ තේරුම් අරගන්න නෙමෙයි. ඒක බොහොම ගැඹුරුයි. නමුත් එක්කෙනෙකුට හරි තේරෙනවා නම් එක්කෙනෙක් හරි මේ අනුව තමන්ගේ අර ජීවිතය සරල කරගන්න හදනවා නම් අර පිරිපෙසුන් දායක කරගන්න හදනවා නම් ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන්න හදනවා නම් මේ අදුක්කම සුඛ වේදනා පැත්තට යොමුක් දෙන්න හදනවා නම් එන්නේ මේ මනුස්සයාගේ පපුවේ විතරයි සාසනේ තියෙන්නේ. රුවන්වැලිසේ ආයවත් බුසලක් පමණ වෙච්ච 13 වහන්සේ ළඟවත් නෙවෙයි. ඒ නිසා මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ මේවා පිළිබඳ විදිග පොතක් ලියලා තියෙනවා කියලා තියෙනවා. ශාසනයේ තියෙන සීල සමාධි ප්‍රඥා රකින්නකාගේ පපුවේ මිස බෞද්ධ කොටියවත්, ගිජ්ජිවලවත්, බෙරවලවත් ඔය කියන ඒවල නෙවෙයි. ඒ වගේ ඇත්තටම අනිත් පැත්ත යන්නේ. ඒ නිසා අපි මේ අපිට හම්බෙච්ච මනුස්ස ජීවිතය අපි උත්සාහ කරන්න ඕනේ. පුළුවන් තරම් දැනට අපි සීලක ඉන්නවා මේක අදි සීලයක් වඩපත් කරගන්න. සීලෙටියක් පන්නට ධාන තව අදි සීලයක් වඩපත් කරන්න. ඒ වගේම අපි ළඟ යම් ප්‍රමාණයක් සමාධියක් තියෙනවා නැත්නම් මේ වගේ පැයක් ඉඳගෙන බණහන්වත් බෑනේ. ඒ සමාධිය චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් කරගන්න. අපිට යම් ප්‍රඥාවක් තියෙනවා මීට ඇසෙල් බණ අහලා මේවා කරලා දැනුමක් ඒක අදි ප්‍රඥා භාවනාවක් වඩපත් කරගන්න යම් කිසි කෙනෙක් හිතනවා නම් මට අහවල් දේ අඩුයි කියලා ඒක ඒ මිනිස්යාගේම තකතිරුකම මිසක වෙන එකක් නෙවෙයි. මොන්නම දෙයකවත් අඩුවක් නැහැ. අඩු ගන්න මේ ඉන්න තැන ඉඳලා ඉස්සරහට යන්න මොනම දෙයක්වත් අඩුයි කියලා කියනවා නම් ඒක කවදාකවත් බුදුචන් වහන්සේගේ මේ සක්කෝ කියන ගුණෙට ගැලපෙන්නේ. ඒ නිසා අපි හිතන්නවා අපි නිවන් නොදැක්කට නිවන් දැකලා වගේ. ඒ තරම්ම පින තියෙනවා. අපිට තියෙන එක සාක්ෂාත් කරන්නේ. ඒ සාක්ෂාත් කරන්නේ කිරීමේදී මේ දට්ඨබ්බ සූත්‍රයේ සඳහන් කරලා තියෙන වේදනාවම නෙවෙයි එකම මාර්ගය. ඒක ඔක්කොටම තේරෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. රූප හරහත් යන්න පුළුවන් මම පටන් ගන්න දවසේ කිව්වා වගේ වේදනා සංඥා සංකාර විඥාන හැබැයි හැම එකෙම එකම පැටර්න් එක තමයි තියෙන්නේ ගොරෝසු දේ ප්‍රතිස්ථාපනය කරන සියුම් දෙයක් පාවිච්චි කරනවා සියුම් දේ ප්‍රතිස්ථාපනය කරන අතිසූක්ෂම දෙයක් පාවිච්චි කරනවා එකක් එකක් එකක් එකක් අල්ලු කරන තල්ලු කරන යනකොට ඒ ගන්න ගන්න දේ ගන්නේ අර තියෙන ගොරෝසු දේ අයින් කරන්නයි ඒ නිසා සැප දුක් දෙක අයින් කරන්නයි දුක්ඛම සුඛ වේදනාව ගන්න අදුක්කම සුඛ වේදනාවේ ඉන්නකොට ඒ යෝගාවචරය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව හදන්න පටන් ගත්තට පස්සේ අදුක්කම සුඛ වේදනාවෙත් තියෙනා වූ වේදිත විඳිනසුළු විපරිණාම ගතිය දැක්කට පස්සේ යෝගාවචරය සැලසුමක් හදා ගන්නවා බුදුන්ගේ ගැඹුර තේරෙනවා ධර්මයේ ගැඹුර තේරෙනවා අවේදිතයක් තමයි නිවන කියන්නේ විඳින්න බැරි එකක් නමුත් බුදුහාමුදුරුවෝ වචනයක් හදලා තිනවා නිවනට අවේදිත සුඛෙහි කියලා. ඉතින් ඒක දවසක මේ වගේ බණ කියනකොට සාරිපුත්‍ර සාංශේ බණ කියනකොට ඉන්න හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ විඳින්න බැරි නම් ඇයි උකට සුඛයක් කියන්නේ කියලා. අවේදිත නම් මේක ටාගට් ගැලපෙන්නේ නැහනේ. සුඛයක් වෙන්නේ කොහොමද? ඒකට සාරිපුත්‍ර සාංශේ කියනවා විඳින හැම දෙයක්ම දුකක් මහණෙනි. විඳින හැම එකක්ම දුකක් ඒ නිසා නොවිඳිනා තැන විතරයි සැපේ තියෙන නිසා බුදුහාමරෝ නිවනට දෙන්නේ අවේදිත සුඛයක් කියලා. ඒකත් විස්තර කරන්නේ වේදනාව හරහා. නමුත් පවතින ක්‍රමයේ හැටියට අපි ගොජ්ජ දාන සැපක් හොයන යන්න ගියාම වෙන්නේ මොකද්ද? අවිශ්චිච්ච මනසකට යන නිසා ඒ අවිශ්චිච්ච මනස දෝෂයක් නෑ. පටන් ගන්න හොඳටම හොඳයි. ඒක සීතල කරගෙන කරගෙන සැප දුක දෙක හරහා අදුක්කම සුඛය හරහා ගියාට පස්සේ දවසක තියෙනවා ඉඳපු ගමන් භාවනා කරගෙන ඉන්නවා මතක නැහැ මොකද උනේ කියලා. මොකද්ද උතන පහුවෙලා තියෙනවා. ගොරෝසු සංඥාවට එනකොටම තේරෙනවා ඉස්සලා තිබුණු සංඥා මීට වඩා සියුම් කියලා. ඒතර තියෙනවා එතන තිබිලා තියෙනවා විස්තර කරන්න බැරි එකක්. කාලයට සහ දේශයට අහු වෙන තමයි යෝගාවචරයට මේක පේන්නේ අකරතැබ්බයක් වගේ. යෝගාවචරයට පේන්නේ නිින්දක් වගේ. යෝගාවචරයට පේන්නේ මේක නිකන් ගැසිලා හැරිලා වගේ. නමුත් එතකොට පේනවා මේ ඊට ඉස්සලා තිබුණ චිත්තක්ෂණේ විඳලා නැහැ මොනවාක්වත්. විඳපු දේ ඒක sannivedana කරන්න බෑ. ඒක නිල් පාටද කහ පාටද කියන්න බෑ. ඒක හතරද්ද රවුන්ද කියන්න බෑ. හැබැයි හිදසක් යටිපහුවෙච්ච බව හොඳටම වැටහෙනවා. මේක සැකගන්න තාක්කල් නිවනට යන්න බෑ. එනිසා ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා හොඳටම සල්ලි තියෙන කෝටිපතියකෝ නැත්නම් ඊටත් වැඩිය සල්ලි තියෙන මිනිස්සු විශාල ලස්සන මන්දිරයක් හදාන කෝටිපති මන්දිරයක් හදාන එකේ ලස්සන රූප තියෙනවා ලස්සන ශබ්ද තියෙනවා ගන්ධ රස පහස ඔක්කොම තියෙනවා. ඉතින් අගා හොඳ කෝකියෙකුත් ඉන්නවා ඕනේ ඕනේ රස කැමු යන්න පුළුවන්. නමුත් මිනිහට නැත්තේ හුදේකලාව විතරයි. ඔය મંદિર වල ඇත්තෙම නෑ හුදකලාව. විවේකෙත් නෑ. විස්රාමෙත් නෑ. ඉතින් මේ මනස ඉන්නේ තද ආතතියක. එහෙම නඩත්තු කරන්න කියව දෙල්ලම නෙවෙයිනේ. එහෙම ඉන්න දවසක මිනිස්සයාට හොඳ නිින්දක් යනවා. හොඳ නිින්දක් යන වෙලාවේ කෝකියාට පොලොස් සම්බුලක් හදලා හොඳ සුවඳ ගන්න පදම එනවා. මූ ගිහිල්ලා අර සර්ට් කතා කරලා කියන සෑර්. টොප් එකට පොලොස් සම්බුලක් හරි ගියා නැගිටිනවද කියලා. ඒකට බුරුම සාංශ කියලා නැගිට්ටට පස්සේ අර කෝටිපතියට මොනවා හිතෙයිද කියලා. අනිත් කාලයකට පස්සේ පොළොස් සම්බුලක් කියලා හිතෙයිද? ඌට පොළොස් සම්බුල් කාලය ඇති වෙලා තියෙන්නේ. ඌට ඕනලා තියෙන්නේ විවේකේ. අරමෝලා. පදම හරි ගියයි කියලා අර විවේකිනේ කැඩුවේ. රස්සාවෙන් අස් කරන්න ඉඩ තියෙනවා. එතකොට රස්සාවෙන් අස් කරන්න කෝකිය කතා කරලා කියනවා අයිසර් එහෙම කතා කරන්නේ. දැන් මේ පොළොස් සම්බුල රස නැද්ද? සුවඳ නැද්ද? ලස්සන නැද්ද? ඔබ හිතේ යුව තියෙන තැනක නෙවෙයිනේ. නෑ නෑ යා එතකොට කියනවා ඉවසලා. නෑ මිනිස්සුયો ඒ හුදේකලාවේ ඒ විවේකයේ මේට වැඩිය රසයක් තියෙනවා. පෙන්ලා දෙන්න මට. සර්ට ඕනම පොළොසඹල පෙන්නන. සර් පෙන්නන්න ඔය කියන හුදේකලාව. සර් පෙන්නන්න මට ওই විවේකේ බොරුනේ කරන්නේ. මටනේ ගහන්න හදන්නේ කියලා ඕන තරම් කෝකියාට ඔය කෝටිපතියට විරුද්ධව කතා කරන්න පුළුවන්. කෝටිපතියට පුළුවන් ද කියන්නේ. මං ඒ වෙලාවේ රූපයක් බැලුවේ නෑ. සද්දයක් ඇහුවේ නෑ. ගඳක් රසක් නෑ අඩු ගන්න බෙඩ් ෂීට් එකවත් මට තේරුණේ නෑ. නමුත් ඒක නෑ කියන්න බෑනේ මනසෙන් නැගිටට පස්සේ. ඒ විඳපු විඳිල්ල නෑ කියන්න බෑනේ. මො මේ මෝලා කෝගියා උගේ පොළොස් සම්බුල ලොක් කරන්න හදන එක රූප ධර්මයක් නිසා. අන්නේ වගේ තමයි නිවන අත්දකින්න වෙලාවේදී ඇහෙන් දැනෙනවනම් ඒක නිවන නෙවෙයි. එහෙන් දැනවගෙන විඳිනවයි කියන එක. සද්දයක් නම් ඒක නිවන නෙවෙයි. ගඳක් නම් ඒක නිවන නෙවෙයි. රසක් නම් එම නිවන නෙවෙයි. පහසක් නම් ඒක නිවන නෙවෙයි. හිතවිල්ලක් නම් නිවන නෙවෙයි. මේ සියල්ලෙම විනිශ්චය වෙන් වුණාට පස්සේ මේ තියෙනකොට කියනවා විඳිනවයි කියලා. වේදය නැති වුණාට කියනවා අවේදය අවේදිතය. ඉතින් නිවන අවේදිතයක් නිසා නිවනේ පෙරලියක් නැහැ. විඳින හැම දෙයක්ම පෙරලියක් තියෙනවා. බුදුහාම කියන දුක කියන්නේ පෙරලෙන දෙයක්. ඒ නිසා අවේදේචයක් බුදුහාමුදුරුව අවබෝධ කරා කියන ගණන් එච්චරම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද සාරා සංකේ කල්පලක්ෂය පෙරම් කරලා. නමුත් මේ අවබෝධ කරපු දේ මේ මෝල් වහන්සලාට කියලා දුන්නේක. තව මිනිස්සුෙකුට කියලා දෙන එක මොකද ඒ තරම්ම අපි මේ දේවල් අල්ලන්න පුරුදු වෙච්ච මිනිස්සු. ඒ නිසා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේගේ ඒ අවබෝධය සාසනයට ඉතාමත් වැදගත් පුරුකක්. සර්වචනාංශේ චිර රාත්‍රඥන් අතර ප්‍රමුඛ ස්ථානෙ දුන්න කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ. ඒක නිසා මේක නැති එකක් නෙවෙයි මේ පෙන්වන්න හදන්නේ. නමුත් මේක මුස්පේන්තුවක් වශයෙන් සලකන එකයි මෝඩකම. මේක පහළුවක් වශයෙන් කම්මැලිකමක් වශයෙන් නීරස වශයෙන් සලකලා පැත්තකට දාන්න හදනවා. අන්තිමට භාවනා කරලා ගියාට පස්සේ වෙනවා මේක තල්ලු විනාශ කරන්න නැතුව කොන් කරන්න නැතුව හිටියනම් මේක උපයන්න දෙයක් නැහැ. ඒ සඳහා අපි යමක් දන්නවනේ ඒ සියල්ලම පැත්තක දාන්න. මම යමෙක් කියලා හිතනවා ඒ ඔක්කොම පැත්තක තියන්න. මම දන්නවා කියලා හිතන එක අයින් කරන්න ඕනේ. එදාට අර කියන ඒ අවීදෙත් ඇතර යන්න පුළුවන්. මේක අනිවාර්යම උප්පත්තියත් එක්ක හම්බෙන එකම සතා මිනිසයා විතරයි. අනික කිසිම සතෙකුට මේ අයිතිවාසිකම නැහැ නිසා බුදුහාම කියනවා මිනිස්සෙයිනේ. මේ තිරසනුන් හා දඟලන විදිහට ආහාර නිද්‍රා බයමයි තුනේට ඔච්චර නටන්න එපා. ආහාරයට තිරසං වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් නටන්න එපා. නිද්‍රාවට තිරසනුත් කරනවා බත් කරනවා ඔකට නටන්න එපා ඔච්චරම. බයට ආයුධ හොයනවා ගෙවල් හදනවා වට කාපර හදනවා කටුකම්බි ගහනවා තිරසනත් ඕක කරනවා. මෛතුන සේවනයේද ඔය හතරේ මිනිස්සයයි තිරසනයි සමානයි. ඔය හතර කරලා මැරිලා යනවනම් මොකද්ද තිරසනාගේ මනුෂ්‍යගේ ඇති වෙනස? මොකද්ද මේ හම්බෙච්ච මනුෂ්‍යකමේ අවබෝධ කරන්න පුළුවන් ගතිය ඉස්මතු වෙන්නේ නැහැ නේද? නිසා සංසාරෙ මෙතෙක් අපිට උනේ ඔය හතරටම උදේ ඉඳලා හැන්ද වෙනකම් ගත වෙනවා සතියෙම ගත වෙනවා මාසෙම ගත වෙනවා අවුරුද්දම ගත වෙනවා ජීවිතෙම ගත වෙනවා. නිසා සංස්කෘත ශ්ලෝකකාරය කියනවා ආහාර නිද්‍රා භය මේ තුනංච අශූන මේතං නරා සමාන නරාණ මේතං පශූර් සමාන ධර්මේන තේෂා මන්දිකෝ විශේෂ ධර්මේන හීන පශූර් සමානා බුදුහාමරණ පස්සේ හදපු ශ්ලෝකයක ආහාර නිද්‍රාව බයමයි තුන කියන මේ හතර හරකටයි මනුස්සයටයි සමානයි. පශු කියලා කියනවා හැම සතාටම. පශු වෛද්‍ය කියලා කියන්නේ සත්ත්ව බෙදකමට ආහාර හෙවීම, නිදා ගැනීම, බය සහ මෛතුන සේවනයි. ධර්මේන තේෂාම අධිකෝ විශේෂා. මනුස්සයාට තියෙන එකම වෙනස තමයි තිරසනට වැඩිය මේ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්කම. ධර්මේන හීන. ඒ මනුස්සයා මේ ධර්මයේ වඩන්නේ නැත්නම් ඒක හීනයි නම් ඌ ආයෙත් හරකට සමාන පශුර සමාන. නිසා අපි මේ කරන්න උත්සාහ කරන්න හදන්නේ අපි වෙත්තිරි සංගතියට අපි ආහාර බයින මෛත්‍රුණ සේවනය අපි කරනවා. නමුත් අපි ටික වේලාවක් හෝ බොහෝ වේලාවක් වෙන් කර ගන්නවා ධර්මයේ හදාරන්න. ධර්මයේ කියලා කියන්නේ මේ වේදේ වේදනාව හදාරගෙන වෙලා ඒකෙන් අවබෝධ කරපු දවසේ තියෙනවා කොච්චර උත්සාහ කරත් තිරසං විඳගෙන මේක කරන්න බෑ. කොච්චර උත්සාහ කරත් යක්ෂාත්මික ඉඳලා කරන්න බෑ. ප්‍රේතාත්මික ඉඳලා කරන්න බෑ. යහ නර නරකාදී කියලා ගන්න බෑ. දෙවියෙක් වශයෙන් පටන් ගන්නත් බෑ. මෙහෙන් අරගෙන ගියොත් දෙයන්න කරගෙන යන්න පුළුවන් ඉතුරු වැඩේ. මේක තමයි මඟුල් සක්වල. ඒ මඟුල් සක්වලේ පිස්සු කෙලින්නේ නැතුව ටිකක් පිස්සු කෙලියලා කමන්නේ නැහැ. හැබැයි වැඩි වේලාවක් ධර්මයට යොදලා ගත කරන්න පටන් අරගත්තොත් ඔක්කොම පිස්සු කරන අයට වැඩිය සජීවී ජීවිතයක් ගත කරන්න පුළුවන්. හැබැයි එදාට මේ වේදනාව එහෙම නැත්නම් ඔය අපි විඳීම හරහා නෙවෙයි අපි මේ ලබන ජවයේ ලබන්නේ අවේදය හරහා. එදාට භාවනා කරනකොට මට මේක නොදැනී ගියා කියන එක ප්‍රශ්නයක් කරගන්න එකක් නෑ. තේරුම් ගනි එතෙන් තමයි මේ ගෙනියන්නේ කියලා. එතෙන් ගිය වෙලාවේදී ඒක බයක් කරදරයක් තර්ජනයක් නෙවෙයි වට කරගෙන වට කරගෙන යන්නේ හොඳ අවදියෙන් තමයි තේරෙන්න පුළුවන් වෙයි මේ චිත්තක්ෂණේ මම නෑ. මේ චිත්තක්ෂණේ මම දැනුනේත් නෑ මට විස්තර කරන්නත් බෑ මතකයක්වත් නෑ කියලා. හැබැයි චිත්තක්ෂණේ යන හැටිත් මතකයි එන හැටිත් මතකයි. නිසා ප්‍රශ්නයක් අහනවා මේ විසාක උපාසකතුමා ඒ ධම්මදින්න තෙරින්නාංශගෙන් ආර්යවනි මේ සංඥා වේදේ නිරෝධයට යන්නේ දැන දැනද නැත්නම් ඉබේද කියන්නේ යා කියන කිසිම දැන දැන නෙවෙයි හම්බෙම වැටෙන්නේ කියලා. සංඥා වේදේ නිරෝධේ ආදිෂ්ඨානෙන් ගන්න බෑ. භවනා කරන එක නම් ඉබේම වගේ හිත එතෙන්න ගිහිල්ලා විස්්‍රාම වෙන්න පටන් ගන්නවා යන්න යන්න ඉස්සෙල්ලා දන්නවා අඩු කරන අඩු කරන අඩු කරන ගියා. අවදි වෙච්ච ගමන් දන්නව ගොරෝසු සංඥාවක් ආයෙ දන්නව යතරමැද මට සංඥාවක් හෝ වේදනාවක් තිබුණේ නැහැ. සාමාන්‍ය කෙලෙස් සහිත කෙනාට ඒක බයක්, තර්ජනයක්, නන්නච තනක්, එහෙම නැත්නම් අතරමං වීමක්, එහෙම නැත්නම් අබැග්ගයක්. නමුත් මෙයා මේ ලක්ෂ වාරයක් කරපු නිසා ඒ තණ්හාවෙන් සංඥාවෙන් සහ වේදනාවෙන් සමු ගැනීමම වේදයක්, සත්‍ය වේදිත නිරෝධයක් තේරුම් ගන්න පුළුවන් නිසා භාවනා කරන යන වෙලේ වෙලාවේදී මේ නොදන්නා දෙයට අවදි වීම තමයි නිවන කියන්නේ. නොදන්න දෙයට බය වීම නෙවෙයි. දන්න දේ කියලා කියන්නේ සල්ලයක්, උලක්, කරදරයක්. දන්න කියන හැම දෙයක්ම උලක්. නමුත් දන්න දේ හරහා නැතුව යන්න බෑ. ඒ නිසා නොදන්න දෙයට ගියාට පස්සේ දන්න තැන ඉඳලා නොදන්න දෙයට වෛර කරන්න එපා. නොදන්න දෙයට මුස්පීන්තු කියලා හිතන්න එපා. නොදන්න දෙයට බය වෙන්නත් එපා. නොදන්න දෙයට යන්න ඕනේ බය. දන්න තැන ඉඳලා. දන්න තැන ඉඳලා නොදන්න දෙයට යනකොට බොහොම ලස්සන පෙන්නනවා දැනීම ගෙවන් වෙන හැටි. දැනීම කියන්නේ ඥානයත් ඒ වගේ වේදනාවත් ගෙවන් වේගෙන යනකොට දැනගන්න ඕනේ දැන් යන්නේ මේකටයි කියලා. ඒකට සතුටින් ඒකට එලෙමෙන්ඩ් වාසය කරන්න පුළුවන් නම් ඒක නඩ කියන්න පුළුවන් ආර්යයන් වංශය. එතෙන්ද යනකම් ලැබෙන අත්දැකීම් වල මේ එක්කෙනෙක්වත් මොකක්වත් අඩුවක් නෑ. පෙළ ගහ ගන්න දන්නේ නැති නිසා අපි එතෙන් යනකොට පස්ස ගහන එකයි තියෙන්නේ මේ ධර්ම දේශනාව අහපු නිසා. සමන් එයාදීන් යම් යම් අඩුපාඩු කර තිබුණා ඍජු කරගෙන ඉස්සරහට භාවනාව යනකොට නියමාකාරයෙන් ඒ අවේදිත தത്വයට යන්න අනුග්‍රහය මේ සප්ප සප්පාය කරන සපයාදීම අතින් සද්ධාාවක්, වීර්යයක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් වැඩෙන මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවත් නිම කරනවා. ඒ වගේම ධර්ම දේශනාවලියෙත් නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම සුපත් භාවය ලැබේවා කියලා